සාදු පාරයක් දෙන්න. උතුම් වූ පංචශීලයේ සමාදන් වීම සඳහා ශබ්ද නගලා নমස්කාරය කියන්නේ. අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩමවා වදාළ අපේ බුද්ධ වංශ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාගේ අවසර පින්වතුනි අපේ ඒ පින්වත් වෙන්න කෝණ මහත්මයා එම පින්වත් මහත්මයා සමග මීට මාසිකට වගේ පෙරන්තුව අපට ආරාධනාවක් සිද්ධ කළා මේ ආකාරයෙන් මේ ස්ථානයට වැඩම කරලා මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටා පිටාව දකින්නකොට අපිට බොහොම විචිත්‍ර අලංකාරවත් පින්කමක් සංවිධානය කරලා තියෙනවා පේනවා. පින්කමක විචිත්‍රභාවය දකිනකොට ඒ පින්කමේ අලංකාරවත් භාවය දකිනකොට ඒ පින්කම සංවිධානය කළා වූ පිටුල්ලාගේ සිත් සතන් ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය අපිට පැහැදිලි වෙනවා පිළිතුරු. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ ගමනිව තිබ්බ ලස්සන චිත්‍රයක්. මේ චිත්‍රයට දිව්‍ය පිළිතුරේ චලන චිත්‍රය කියලා. මේ චලන චිත්‍රය තමයි එදා ගමනිව තිබුණු ලස්සනම චිත්‍රය. මේ චලන චිත්‍රය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චලන චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිතරාගේ සිට ඊටත් වඩා විචිත්‍රයි කියලා. එවනම් පින්තුනේ පින්කමක් අලංකාරමත් විචිත්‍රාකාරයෙන් සංවිධානය කරද්දී අපි දකින්නේ ඒ පින්කම් සංවිධානය කළා වූ අයගේ සිස්සතන් තෙරුවන් උදෙසා කොයිසා විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී අපිට දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට මහණෙනි ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සත්‍යමේට දායාද නොමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වුණොත් ඔබලාට ගිහි පින්වතුන්ලා ඔබලාව නොසලකා හරිවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා දයාබර අම්මා කෙනෙක් දරුවෙකුට කියනවා වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපේ කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයේ දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමෙයි ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේට ලෝකයා නිගරු කරાવી කියලා. ලෝකයා චෝදනා කරાવી කියලා. එනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකින්ගෙන් එවැනි ඉල්ලීමක් සිදු කරලා තියෙද්දී පින්වත් දිහි පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් ඒ මඟුල් දෙර වලින් යම් පූජාවක් පැවැත්වුවාද ඒ විචිත්‍ර වූ පූජාවන් දකිද්දි පිඟතුනේ අපි තුල නිහතමානී නිග්ලේශී සතුටක් ඇති වෙනවා. ඒ සතුට තමයි ඔබලා මෙවැනි විචිත්‍ර පූජාවන්ගෙන් මහා සංඝරත්නය හැටියට අපිට කරුබුහුමන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණාය කියන කාරණය සිහිපත් වෙන නිසා ඒ අහිංසක නිහතමානී සතුට හිතේ දරාගෙනමයි මේ ධර්ම දේශනාව පින්තුල්ලාට සිද්ධ කරන්නේ. පින්තුලි යහපත් භික්ෂුවක් හැටියට අපිට සමාජගත වෙන්න පාර පෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ 45 වසරක් පුරාමත විනය කාරණා 227ක් අපිට පණවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අපිට පාර පෙන්නුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිළිතුරේ. ඒ නිසා ඔබලා කුමන ගරුකූමන් අපිට දැක්ුවත් මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් මගුල් බෙර වලින් ඔබලා කුමන ගෞරවයන් අපිට දැක්ුවත් ඒ ගෞරවයේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේටමයි අයිති වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට මේ තැනට එන්න මේ ආකාරයෙන් පාර සකස් කරලා දුන්නේ. ඒ නිසා ඔබ එක මලක් අපි උදෙසා පූජා කළා මල් දහසක් අපි උදෙසා පූජා කළත් පින්තුනේ ඒක මලක් ඒ මල් දහසක් අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි. ඒ නිසා කල්පනා කරන්න ඔබ මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් පූජාවක් සිද්ධ කළාද ඒ සියලු පූජාවෝ ලෝකුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තර සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමින් පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා වේවා කියලා සාදු කියන්න. පින්වතුනි පින්කමක් සිද්ධ කරනකොට ඒ පින්කම තුලින් දුගතියට යන පාරක් අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්කමක් සිද්ධ කිරීම තුළ සුගතියට යන පාරක් සකස් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි පින්කමක් තුලින් විදර්ශනා ඥානය සකස් කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා පිළිතුරු. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුකතියට වැටෙනවා. එයා අදක්ෂයා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පිළිතුරු. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා එයා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්තුනි පින්කමක් සිද්ධ කරලා අපි දුක කියට යන්නේ? අපි දන්නවා මේ අපේ පක්ෂී ලෝකයේ ඉන්නවා මොනරා කියලා පක්ෂියෙක්. මේ මොනරා කියන පක්ෂියාට මේ විචිත්‍ර භාවය ලැබෙන්නේ එයා පෙර සංසාරයේ මනුස්ස ජීවිතවල ඉපදිලා කළා වූ පින්කම් නිසාමයි පින්නතුනි. මනුස්ස ජීවිතයේ ඉපදිලා පින්කම් කරගත්තා නමුත් පින්කම් කරගත්තේ සීලයෙන් දුර්වලභාවයටපත් වෙලා. සිල්පද ආරක්ෂා කරගත්තේ නැහැ. සීලයෙන් දුර්වලභාවයටපත් වීම නිසා මරණයෙන් පස්සේ තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මාළුවෙක් හිටියා. මේ මාළුවා දඹ රන් පැහැති මාළුවෙක් විලතුනේ. දකින දකින කෙනා මෙයාට කැමති, දකින දකින කෙනා මෙයාට ආස කරනවා. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා. මේ අරුම පුදුම මාළුව අරගෙන එදා ජනතාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් බලලා කියනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. මේ පින්වත් කෙනා පින්කම් සිද්ධ කරගත්තා. නමුත් පින්වතුනි සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගන්නේ. සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා තිරිසන් ලෝකයට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකේ විචිත්‍ර වර්ණයක් විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි දිව්‍ය ලෝක ගැන කතා කරනකොට පින්වතුනි මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවා කියන කාරණය තමයි අපි දන්නේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් සතුන් ජීවත් වෙනවා කියලා. දිව්‍ය තිරිසන් සතුන් දිව්‍ය අජානීය අශ්වයන් දිව්‍ය ඇතුන් දිව්‍ය හාවුන් දිව්‍ය මුවන් දිව්‍ය මොනරුන් මේ වගේ මේ දිව්‍ය ලෝකේ තිරිසන් ලෝකයක් තියෙනවා අපි කියන්නේ දිව්‍ය තිරිසන් සතුන් අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නම කුතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ දිව්‍ය තලයක වැඩ ඉන්න දිව්‍ය අජානීය අස්සේ පරම වෙලා තියෙනවා. දිව්‍ය අජානීය අස්සේ. එයාගේ හතක් විතර උසයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. එයාගේ වර්ණය මේ අපේ රටේ ඉන්න අස්සය වගේ කළු පාට සුදු පාට දුඹුරු පාට නෙමෙයි. මොනවාගේ පින්කලඳ යම්සේ විචිත්‍රද එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අදානිය ආශ්‍රයන් තිබිලා තියෙන්නේ. ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ දිව්‍ය අදානිය ආශ්‍රය. ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරලා බලලා තියෙනවා මේ දිව්‍ය අදානිය ආශ්‍රය පෙර ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකිනවා මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ පින්වත් මිනිසෙක්. මේ පින්වත් මිනිසයා පින්කම් සිද්ධ කරගත්තා. නමුත් පින්තුනේ සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන් වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගත පිළිතුරු. මේ දිව්‍ය ලෝකවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පිළිතුරු. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. අපි දන්නේ එක්තරා සාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙලා තියෙනවා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක්. දිව්‍ය මීහරක් රංචුවක්. ඒ දිව්‍ය මීහරක් ආංශ වර්ණය සැපය බලෙන් පිරුමා වූ අය. ඒගොල්ලන්ගේ ශරීරය ඒගොල්ලන්ගේ හැම හරියට වෙල්වත් වෙද්දක් වගේ කියලා කියනවා. එයා රෝහකූප විතාමත් විශාලිත වෙවිලා තියෙනවා. ඒගොල්ලන්ගේ කන් කුරුළු මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට තියෙනවා. ආයුෂ වර්ණය සැපේ බලයෙන් ඉහළයි. නමුත් දිව්‍ය තිරිසන් ලෝකයේ තුලයි ජීවත් වෙන්න පිණිසුනේ. ඇයි මේ දිව්‍ය තිරිසන් ලෝකෙට වැටුනේ? දෙවියෙක් දිව්‍ය ආන්දනාවක් වෙන්නේ නැතුව පෙර ජීවිතේ සිල්පද බිඳගෙනයි පින්කම් සිදු කළේ. සිල්පද බිඳ ගැනීම නිසා සතර අපායන්ට වැටෙනවා. පින්කම් නිසා පින්තුනේ සතර අපායේදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අපි දැනගන්න ඕනේ අපි පින්කමක් සිද්ධ කරගනිද්දී නිතරම සිල්පද පහ ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරන්නේ. මොකද අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. මෙසක් කාලයේ වේවා, කොසම් කාලයේ වේවා ගොඩාක් පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහර පින්කම් කරන්නේ මත්වතුර පානය කරමින් තමයි පින්කම් කරන්නේ. සමහර බොරු කියමින් තමයි පින්කම් කරන්නේ. සමහර මිච්ඡා ආජීවයෙන් උපයාගත් මුදලින් තමයි පින්කම් කරන්නේ. සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්නුනේ. සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා සතර පායන්ට වැටෙනවා. සතරාපායට වැටුණාම කළා වූ පින්කම් නිසා විචිත්‍ර භාවයක් අත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි ඒ අදක්ෂයා පිළිගන්නේ. අදක්ෂයා සිල්පද පිළිගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා මොකද කරන්නේ? දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ දෙන්නකෝන් මහත්මයා මේ කළා වූ පින්කමේ තව চিරාත් කාලයක් ජීවත් වෙලා කවදා හරි නිය පරලොව යන වෙලාවට මේ පින්කම මතකෙට ලැබුණා. සස්ත්‍රීක දෙවියෙක් සස්ත්‍රීක මිනිසෙක් වෙලා උප්පත්ති ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි සුගතිය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ලස්සන දෙවියෙක් ජීවත් වුණා දිව්‍ය කාලේ. එයාට බුදුරජාණන් වහන්සේ කිව්වේ මාළභාවී දෙවියා කියලා පින්නතුනේ. මේ මාළභාවී දෙවියා පෙර ජීවිතේ දඹදිවම ජීවත් වෙච්ච මිනිස්සේ. මේ මාළභාවී දෙවියා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනකොටම එයාට දිව්‍යාංගනාව 500ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාගේ පිටට මේ දිව්‍යාංගනාව 500ක් සමග සෑම උදෑසනකම මේ මාළභාරී දෙවියා දිව්‍ය ලෝකේ නන්දන උයනට යනවා කියනවා. දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් වලට නගිනවා කියනවා. මල් කඩලා බිම දානකොට බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා මේ මලින් මාළභාරී දෙවියාව සරසනවා කියනවා පිළිතුරු. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය. භාර්යාවන් විසින් සුවඳින්ම මලින්ම සුවඳින්ම මලින්ම සල්සෝනවා. මොකද්ද පින්නතුනේ මේ ආශ්චර්යය? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආශ්චර්යයයි මාළභාරී දෙවියා පිළිෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට පින්නතුනේ ඒ ස්වාමීන් වහන්සේට මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් දැర్శණය වෙලා තියෙනවා. ඒ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින් පිටුනේ. දැන් අපි හැදිලා තියෙන්නේ මේ මසෙන්නේ සමෙන්නේ. නමුත් මේ දිව්‍යාංගනාව හැදිලා තියෙන්නේ මලින්. ඔබ සුදු පාට පොලිතින්නුරයක් ගන්න හොඳට විවිධ පේන. ඒ සුදු පාට පොලිතින්නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඕකිඩ් මල් පුරවලා ඔබ දැන් මතු පිටින් බාහිරින් මේ උරේ දිහා බලන්න පොලිතින් උරේ දිහා බලන්න ඒ පොලිතින් උරේ ඔබට යම්සේද දර්ශනය වෙන්නේ මේ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් වින්නුනේ මොකද්ද මේ අසිරිය මේ අසිරිය තමයි සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය පින්නුනේ එනම් බලන්න අදක්ෂයා සිල්පද විඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට වැටෙනවා දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයක පිළිතුනේ සැබෑම දක්ෂයෙක් කියනවා. එයා තමයි සැබෑම දක්ෂයා. ඒ සැබෑම දක්ෂයා මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා කීනමක් පහළ වෙලා කියලාද කියලා. දැන් අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයිනේ. නමුත් මේ බමුණාම භාග්‍යවතුන් වහන්සේ අතීතයේ බුදුරජාණන් වහන්සේලා කීනමක් පහළ වෙලා කියලාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ. අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බෑ කියලා කියනවා. ඒ නිසා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වෙලා කියලා ඒ අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ලක්ෂ ගානකෙදිම ඔබ මම එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක් එක්ක සතර ආපායේ සත්වයේ කැටි උත්පත්ති ලැබලා තියෙනවා පිළිතුරු. එනම් බලන්න කොයිසා දීර්ඝ වූ ගමන අපි මේ බව ගමනේ මැරෙමි ඉපදෙමි හේතුඵල ධර්මයන් ඇති අනුවරින්න තියෙනවා කියන්නේ. මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් ඒ මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ අපි සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිනා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි පින්තුනේ ඔබලා සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජ කූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් බලන්න ඒසා සංස්කාරයන් අපි සංසාරේ රැස් කරලා තියෙනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම විපාක දී දීලා අනිත්‍යභාවයට පත් වුණා පිළිගන්න. ඒ කුසල් සංස්කාරයන් විපාක දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්‍රියා වෙලා ඉඳලා තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සුජම්පතිය වෙලා එහෙම නැත්නම් ස්ත්‍රීවත්ේ වෙලා ජීවත් වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිට පාටේ වඩිනකොට මේ පාර හරහා යන කඩිනක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. බලන්න කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබත් මම සංසාරේ කොපමණ වතාවක් සක්විති රජ වෙලා කියලාද පින්නතුනි. ඒ නිසා විදර්ශනා නුවණින් අන්න අපි දකිනවා මේ ලෝකේ යම් සැපයක් තියෙනවාද ඒ සෑම සැපයක්ම අපි විඳලායි තියෙන්නේ. මේ ලෝකේ යම් දුකක් තියෙනවාද සතර අපායන්නේ ඒ සෑම සතර අපායේ දුකක්ම අපි විඳලායි තියෙන්නේ. අන්න එහෙම දක්මින් අපි කුසල් සංස්කාරයන්ගේ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මෙවැනි පින්කම් සිද්ධ කරලා අපි අනාගතයේදී දෙවියෙක් වේවා කියලා නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදාන ස්කන්ධය මෙවැනි පින්කම් සිද්ධ කරලා අනාගතයේ සස්සීක මිනිසෙක් වේවා කියලා නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක් අනාගත පංච උපාදානස්කන්ධයක් නම් ප්‍රාර්ථනා කරන්නේ එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එමනම් මෙවැනි පින්කම් සිද්ධ කරලා භවය කෙරෙහි කුෂ්ණාව ඇති කරගන්නේ නැහැ භව නිරෝධයටම විදර්ශනා නුවණම සකස් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? මේ සකස් වෙනා වූ සෑම කුසල සංස්කාරයක්ම අනිත්‍යයි කියලා අපි දකිනවා පින්නතුනි. එනම් බලන්න අදක්ෂයා මොකද කරන්නේ? සීපද දිගගෙන පින්කම් සිද්ධ කරලා දුක යනවා. දක්ෂයා මොකද කරන්නේ? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. වඩා දක්ෂයා මොකද කරන්නේ මේ සුගතියක් දුගතියක් දෙකම අනිත්‍යයි කියලා දැකලා භව නිරෝධයට අවශ්‍ය විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු. මෙන්න මේ ආකාරයෙන් දක්ෂ ආකාරයෙන් පින්කම් සිදු කරමින් අපි මේ ගමන ඉස්සරහට යද්දී පිළිතුරු අපි නිරේතුව දකින්න ඕනේ අපි මේ ලබා ගන්නා වූ උපතේ තියෙන ශේෂ්ඨභාවය. මොකද අපි මේ ලබා ගන්නා වූ උපතේ තියෙන ශේෂ්ඨභාවය අපි දකින්නේ නැහැ. මේ ලෝකේ යම් දිව්‍ය තලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් මේ ලෝකේ යම් බ්‍රහ්ම තලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා පින්නතුනේ ඒ දෙවියාටත් බ්‍රහ්මයාටත් වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා අපි නොදන්නා භාවය නිසාම දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා. දෙවියන්ට වඩා ශේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා. නමුත් දෙවියාට වඩා ශේෂ්ඨ උපතක් ලබලා දෙවියාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පිළිතුරේ. ඇයි මෙහෙම වෙන්නේ? අපි ලබා ගන්නා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය අපි දකින්නේ නැහැ. ඒ නිසා තමාගේ ලබා ගන්නා උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකින් පිරුණා වූ සතර පායක් කියනවා කියලා. මේ പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ අසුර ලෝකයේ කියනා වූ සතර පාය මේ සතර අපායේ සත්වයා අප්‍රමාණ දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ සතර අපායේ සත්වයින්ගෙන් තිරිසන් ලෝකේ අපිට පේනවා. ඔබ බලන්න තිරිසන් ලෝකේ සත්වයා කොයිසා කුසල් කන්දරාවක් දිනකට සිද්ධ කර ගන්නවද කියලා. තිරිසන් ලෝකේ ඉන්න ලස්සනම විසිතුරු සතා මොකද්ද? පක්ෂියා කුරුල්ලා කියන සතා මේ කුරුල්ලා කියන සතාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසල් නිදියක් කියලා. අකුසල් නිදි නිරේතුරුවම අකුසල් වගා කරනවා ලියනවා පිළිතුරේ. කුරුල්ලේ උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මොකද කරන්නේ? පණුවන් මරමරා දැලඟුවන් මරමරා කනවා. මේ සතුන් මරමරා කන මොහොතක් පාසා ප්‍රාණඝාත අකුසලයේ මරණීය චේතනාව මේ සත්වයන් තුල සකස් වෙනවා. නමුත් ඒගොල්ලෝ කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණත් ප්‍රාණඝාතයට අදාළව මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. එනම් බලන්න කුරුල්ලේ උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඉඳලා රාත්‍රී නිින්දට යන්නේ කොයිසා ප්‍රාණඝාත අකුසල සංඛ්‍යාවක් කරගෙනද? ඒ වගේමයි සෑම තිරිසන් ලෝකයේ සතෙක් තුළම ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්මයි වැඩෙන්නේ. ඒගොල්ලෝ ಗುಣධර්මම් දන්නේ නැහැ, අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, හොඳ නරක හඳුනන්නේ නැහැ. අකුසල් මූලයන්මයි නිරේතුරු ඒ සත්වේ කුලපත් වැඩෙන්නේ. එහෙම වැඩිලා දුගතියෙන් දුගතියට ගිහිල්ලා නිර්යන්ත වැඩිලා කල්ප ගණන් නිර්යන්ති දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි අපි ඉදිරියේ പ്രേත ලෝකයක් කියනවා. අප්‍රමාණ දුකින් මිදුණා වූ പ്രേත ලෝකයක්. එක പ്രേතේ ජීවත් වෙනවා ඒ പ്രേතයා ඕතුපාතිකෝ പ്രേත ලෝකේ උප්පත්තිය ලබනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පින්තුනි. එයාට ඒ ගිනිම නිවා ගන්න බැහැ. දැන් අපේ ඇස් දෙක ගිනි ගන්නවා නම් අපිට පුළුවන් මේ ඇස් දෙකේ තියෙන ගින්න නිවා ගන්න. වතුර ටිකක් හරි ගහලා. නමුත් මේ പ്രേතයාගේ ඇස් දෙකේ ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් නැරුවා වූ ගින්නක්. පෙර ජීවිතයේ මිනිස්සෙක් හැටියට උපත්ති ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ. අනුන්ට ඊර්ෂ්‍යා කළා, කොටින හදිමුණියන් යంత్ర මන්ත්‍ර කුරුකම් මේවා සිද්ධ කළා. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති උනේ නැහැ. එහි අකුසල් විපාකයන් නිසා මැරිලා പ്രേත ලෝකේ ඉපදෙනකොටම පින්නතුනේ අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙකම ගිනි ගනිමින් උපත්ති ලැබුණා. මුළු പ്രേත ජීවිත කාලයම ඇස් දෙක ගිනි ගන්න ඔයා ගිනිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් නැවුවා උගින්නා. ඒ වගේම තව പ്രേතෙක් ඉන්නවා කියනවා ඒ പ്രേතයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා කියන්නේ. එයාට කතා කරන්න බෑ. එයා අනිත් പ്രേතයන් සමග වචන හුමාරු කරගන්න හදනවා කතා කරන්න හදනවා. නමුත් වචන පිට වෙන්නේ නැහැ පිටුනේ. වචන පිට නොවීමේ දුකක් මේ කට කුරු වීමේ දුක දරාගෙන යා හේත ලෝකේ ජීවත් වෙනවා. ඇයි පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන කුසල් සිද්ධ කරගත්තා. සිනහ වෙමින් තමයි බොරු කිව්වේ. සතුට වෙමින් තමයි බොරු කිව්වේ. මේ වැය අකුසල් විපාකයන් නිසා പ്രേත ලෝකෙට වැටුනාම මුළු කටම කුණු වෙලා වල වෙලා කතා බැරි දුකෙන් අප්‍රමාද දුක් විඳිනවා පිළිතුනේ. තව ප්‍රේතයේ දිනවා ඒ ප්‍රේතයාගේ කට කුරුට්ටු වෙලා තියෙන්නේ අපිට වගේ කට අරින්න බෑ. මුළු ජීවිත කාලෙම යාට ආහාරයක් නැහැ. පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා මහා සංඝරත්නයට පූජා කරන දානයන් වැළැක්වුවා. දන් දෙන්න එපායි කියලා අනිත් අයට අනුශාසනා කළා. Taman දන් දුන්නේ නැහැ. එහි අකුසල් විපාකයන් නිසා പ്രേත ලෝකයට වැටුනහම එයාට මේ මුඛයක් කරක් පිළිගන්නේ නැහැ පිළිතුරේ. निराහාරව මුළු പ്രേත ජීවිත කාලය දුක් විඳිනවා. ඒ වගේම කාමයේ වලදවා හැසිරීම නිසා සතර පායක പ്രേත ලෝකෙට වැටුණා. പ്രേත ලෝකේ പ്രേතයන් പ്രേතයින් ඉන්නවා මේ මුළු ශරීරම කුරු වෙලා වර වෙලා පිළිතුරේ. ඒ ශරීර දකින්න බෑ අකුණයි කොටයි මහතයි මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා. ඇයි පෙර ජීවිතේ මේ රූපේ වැරදි ආකාරයෙන් ප්‍රයෝගී කරගත්තා. මේ කුණු වෙච්ච ශරීරයේ තුවාල වලින් පිරිච්ච ශරීරය දරාගෙන මේ പ്രേතය പ്രേතිය අනිත් പ്രേතයින් ළඟට ගිහිල්ලා කාමයේ ඉල්ලනවා. නමුත් කිසිම പ്രേතෙකින් එයාට කාමයේ ලැබෙන්නේ නැහැ. මොකද ඒසා අකුර ජීවිත මේගොල්ලෝ ලබලා තියෙන පිටුතුනේ. එනම් බලන්න මේසා දුක්ඛිත പ്രേත ලෝකයා අප ඉදිරියේ කියනවා. ඒ වගේමයි අප්‍රමාණ දුකෙන් මිදුණා වූ අසුර ලෝකයක් අප ඉදිරියේ තියෙනවා. මේ අසුරයින්ගෙන් එක් පිරිසක් පිනතුනේ මහා සාගරයේ ආශ්‍රිතවයි ජීවත් වෙන්නේ. යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වුණොත් ඒ මුහුද උපාදානයේ මැරෙන වෙලාවේ සකස් වුණොත් එයා මුහුදේ අසුරෙක් වෙලා උපත් කියලා අපට පිනතුනේ. අසුරාගේ ස්වභාවයක් මේ මනුස්ස ස්වરૂපයේ ස්වභාවයමයි. දැන් අපි දන්නවා දීවර ජනතාව ලක්ෂ ගණනක් මේ ලෝකේ ඉන්නවා. මේ දීවර ජනතාව මුහුද උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ නිවසත් මුහුදයි, ගෙදරත් මුහුදයි, ජීවිතයත් මුහුදයි. මුහුදමයි උපාදානය වෙලා තියෙන්නේ. මේගොල්ලෝ මැරෙන වෙලාවට මේ මුහුදු උපාදානය සකස් වුණා. ඒ මුහුදේම අසුරෙක් වෙලා උපත්ය සකස් කරගන්නවා. ඒ වගේම මේ ලෝකයේ විදේශ සංචාරකයන් ඉන්නවා මුහුදු ලවණ රසය උපාදානය කරගත්ත මාලදිවයිනට ශ්‍රී ලංකාවට වර්ෂයකට ලක්ෂ ගණනක් සංචාරක වෙනවා මේ මුහුද උපාදානය කරගත්තා වූ අය මේ ලවණ රසය උපාදානය කරගත් අය මේගොල්ලෝ මැරෙන වෙලාවට මේ ලවණ රසය මුහුදු උපාදානයේ සකස් වුණොත් ඒගොල්ලෝ අසුර ලෝකයේ උප්පත්තියක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එක මහත්මේ ජීවත් වුණා. ඒ මහත්මයා මේ ලෝකයේ ඉන්න ප්‍රකට කිනුදුම් කරුවේ. විදේශ රටවල් රාශියක ප්‍රකට කිනුදුම් කරුවෙක් හැටියට තමයි ඒ මහත්මයා සේවය කළේ. එහෙම සේවය කරලා කෝටිපති ජීවිතයක් ඒ මහත්මයා ලබනවා. ලබලා අවසාන කාලෙදී මේ මාත්‍යා පින්කම් සිද්ධ කරගන්නවා. නමුත් මේ මාත්‍යා මිය පරලෝ යන අවුරුදු 70ක් විතර ජීවත් වෙලා අපි ගන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් මේ මහත්යා කොහි උප්පත්තියක් ලැබුවාද කියලා අනුමුත කරලා බලද්දී ඒ මහත්යා මහා සාගරයේ සස්ත්‍රීක අසුරෙක් බවට පත් වෙලා උප්පත්තිය ලැබලා කියනවා. ඒ මැරෙන වෙලාවේ මොකද්ද උපාදානියුනේ මුළු ජීවිත කාලයේදීම කරා වූ මුහුදු රැකියාවයි උපාදානියුනේ. කිමුදුන් කරුවෙක් හැටියට කළා වූ රැකියාවයි උපාදානියුනේ. දැන් එයා අසුර ලෝකේ ජීවත් වෙනවා පිටුදුනේ. එහෙනම් මේසා බලවත් වූ දුකෙන් පිරුණ අසුර ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිවයක් තියෙනවා කියලා. යෝධිය ගිනියඟු ගින්දර වලින් ගිනි ගන්නා වූ නිවයක්. සත්වයා ලක්ෂ ගණන් කෝටි ගණන් පිච්චෙමින් ජීවත් වෙනා වූ නිවයක්. අපේ රටේ ජීවත් වෙච්ච එක්තරා ප්‍රභූ මහත්මයෙක් කියනවා ඒ ප්‍රභූ මහත්තයා ජීවිත කාලයේම ඇතිතා කාමච්ඡන්දයන් තුල ජීවත් වෙච්ච මහත්තයෙක්. ඒ මහත්තයා හදිසි අනතුරු තුලින් මිය යන්නේ. ඒ හදිසි අනතුරෙන් මිය ගියාට පස්සේ අපි ගන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ මැරිච්ච මහත්මයා කොහෙද උපත් කියලා බලලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට දර්ශනය වෙන්නේ ඊටමත් පැනපත් හැඹිලි ස්වභාවයෙන් යුක්ත ගිනි අඟුරු ජාලාවක් ඒකේ ගින්දර නැහැ ගිනි අඟුරු විතරයි ඉන්නේ ගිනි ඇවිලෙන්නේ නැහැ ප්‍රවාශ්වර ගිනි අඟුරු ජාලාවක් යාට පේන්නේ තැඹිලි පාට ඒකේ දුරු වර්ණයක් නැහැ අලු කෑල්ලක් අඟුරු කෑල්ලක් මුකුත් නැහැ ප්‍රවාශ්වර කහපෑති තැඹිලි පාට විශාල අඟුරු ජාලාවක් පේන්නේ ගිනි අඟුරු ජාලාවක් මොකක්ද මේකෙන් කියන්නේ අර ප්‍රභූ මහත්තයා ගිනි නිරයේ උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා පින්වතුනි. එහෙනම් මේසා දරුණු සතර අපායක් අපේ ඉදිරියේ තියෙනවා. මේසා දරුණු සතර අපායක් අපේ ඉදිරියේ තිබිලා ඒ දරුණු සතර අපායෙන් අත් මිදලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න අපි දක්ෂ වුණා පින්වතුනි. ඒක දක්ෂභාවයක්. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්යෙක් කියලා ඒ මහත්තයා කෝටිපති මහත්තයෙක්. එයාට පින්තුණි දවසේ පැය 24 මදි. ඒ තරමට මෙයාට රාජකාරී තිබ්බා. පන්සලකට යන්න දානයක් දෙන්න සත්‍යඥයක් ශ්‍රවණය කරන්න එයාට කවදාකවත් වෙලාවක් තිබ්බේ නැහැ. රස්සාවම රුපියම තමයි යාත්‍රේ රැකියාවම තමයි යාත්‍රේ. මෙහෙම කරලා පින්තුණි කෝටි ගාණක් යා ධනය හම්බ කළා. හම්බ කළ ජීවිතයේ නැති වයසේදී එයා සුභෝභෝගී නිවසක් හදනවා. මේ නිවස අඩක් හදමින් සිටියදී ඒ මහත්තයා මිය පරලව යනවා පින්නතුනි. ඒ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් ආරම්භ කළ බල කියනවා ඒ මැරිච්ච මහත්තයා කොහෙද නැවත උපතක් සකස් කරගත්තේ කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවා අර හදමින් පැවිදියා වූ නිවසේ මුල්කල් බදාගත්ත බාහිරමේ බවටපත් වෙලා උප්පත්තිය සකස් කරගෙන තියෙනවා පිළිතුරු. ඇයි උපාදාන පත්‍ය බව. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. මැරෙන වෙලාවේ කුමක් උපාදානෙමේ පන්සලකට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව ධර්මයක් අහන්නේ නැතුව හම්බුකලා වූ මුදල් යට කරලා හැදුවා වූ නිවසටයි තෘෂ්ණාව සකස්ුනේ. තෘෂ්ණාවට අදාළව කැමැත්ත උපාදානයේ සකස් වුණා අන්න භවය බහිර වේකකේද මේ මොහොතේ තර මුල්වල බදාගෙන යා ජීවත් වෙනවා පිළිගන්න. බලන්න මොනසා අවාසනාවක්ද කියලා. මෙච්චර ස්වාමීන් වහන්සේලා බණ කියන රටේ මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්යා දක්ෂුනේ නෑ. තමන් ලබාගත් ආ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය සුභතිය කියන තැනටවත් තරම් යන්න පිළිගන්න. සතරපායට එවෙන්නේ. නමුත් ඔබලා දක්ෂ වුණා. මේසා දරුණු සතරපායක් තියෙද්දී ඒ සතරපායෙන් මිදලා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලබන්න. ඒක දක්ෂභාවයක්. දෙවෙනි දක්ෂභාවය තමයි මේ ලෝකයේ පින්නතුනි කෝටි ප්‍රකෝටි ගණක් වන මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ පින්නතුනි වැරදි වචනයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ සම්මා දිට්ඨියේ විරුද්ධ වචනය. යමෙක් මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ එයා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නෑ එයාට. එයාට කර්මයේ කර්මඵල විශ්වාසය පිළිගන්නේ නෑ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපතක් සිදු වෙනවා කියලා එයා පිළිගන්නේ නෑ. දන් දුන්නොත් සිල් රැක්කොත් ඒවැය ආනිසංස තියෙනවායි කියන කාරණයක් පිළිගන්නේ නෑ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන කාරණයක් පිළිගන්නේ නෑ. යමෙක් මේවා පිළිගන්නේ නැත්නම් එයා සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙච්ච කෝටි ප්‍රකෝටි ගණන් දෙනා මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ පින්දුනි ඒගොල්ලෝ මැරුණාට පස්සේ නැවත උපදිනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. සිල් රැක්කොත් දන් දුන්නොත් ඒවැය ආනිසංස තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදෙනවා කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ සමාදානයේ සැතපෙනවා කියලා විතරයි. නැවත උපතක් ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ අම්මා තාත්තලා මැරිලා ඒගොල්ලෝ ගිහිලා සතර අපායේ උපදිනවා, പ്രേත ලෝකවල උපදිනවා. එහෙම ඉපදිනා ඔය මිත්‍යා දෘෂ්ටික කවුරු පිළිපස්සේ ඥාති ප්‍රේතයෝ සිය ගණන් කරගෙනවා පිළිගන්නවා. සිය ගණන් කරගෙනවා. මේගොල්ලෝ පින් දෙන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ පින් ගන්න දන්නේ නැහැ පින්වතුනි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ නැවත ඉපදෙනවා කියලා. එහෙනම් මේ නිසා අනතුරුදායක මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. මට මතකයි මම එක්තරා ගම්මානයක පින්නපාත වඩිනකොට එක අම්මා කෙනෙක් ගොවි ගෙදරක් ඉස්සරහා මම වැඩ ඉන්නකොට එක අම්මා කෙනෙක් පීරිසියල තියාගෙන කිරිපත් කෑල්ලක් අරන් ආව පින්වතුනි. මම එක සිලිපත් කෑල්ලක් පාත්‍රයට දෙකුවාම මම ප්‍රමාණවත් මෑණියෝ කියලා අත වැහුවා. මොකද තව ගෙවල් වලට යන්න තිබ්බ නිසා. ඒ වෙලාවේ අම්මා එක පාන්තම කිව්වේ මොකද්ද? හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නැහැ කියලා. මම කිව්වේ එහෙනම් මෑණියෝ ආයි බෙදන්න මේ කෑල්ලක් කියලා. ඒ අම්මා ඒ සිලිපත් කෑල්ලක් බෙදුවා. මම පාත්‍රයේ තියෙන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ පින් දෙන්න. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන්න විද්‍යා දෘෂ්ටිකභාවය කොයිසා දරුණු අකුසලයන් කරා අපි වරන් යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයා සංඝයාට වඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රයා මහා සංඝරත්නයට වන්දනා කරනවා කියලා. මහා ප්‍රඥා සත්‍යයක් වන්දනා කරන මහා සංඝ රත්නය මිත්‍යා දෘෂ්ටිකභාවයේ දකින්නේ යක්ෂයා හිතයි විනතුනේ. බලන්න කොයිසා භයානක අනතුරක් අකුසලයක් කරා දේ යන්නේ කියලා. එවැනි භයානක අනතුරක් මිදිලා සම්මාදිට්ඨියටපත් වෙච්ච මිනිස්සේ බවටපත් වෙන්න අපි දක්ෂ වුණා පින්නතුනේ. මුලින් අපි සතර අපායෙන් මිදුණා දෙවනුව අපි අවසා දරුණු විද්‍යා දෘෂ්ටික ලෝකෙකින් මිදුණා. තුන්වෙනිව පින්තුනේ මේ ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයන් තියෙන ලක්ෂ ගණන් මිනිස්සු ලෝකෙ ජීවත් වෙනවා. සමහරුගේ ඇස් දෙක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකින්වත් දකින්න බෑ. මහා සංඝරත්නය කියන්නේ කොයි වගේ රූපයක්ද කියලා ඒගොල්ලන්ට දකින්න බෑ. සමහරුගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. සත්‍යමයක් ශ්‍රවණය කරන්න බෑ. ඒ නිසාම නුවණින් මෙනෙහි කිරීමක් නෑ සත්‍තාව ප්‍රඥාව කියන කාරණය සකස් වෙන්නේ සමහර වෙලාවට සායනික රෝගාබාධයන්ගෙන් අංග විකලභාවයන්ගෙන් පෙළෙනවා මෙවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරුණ ලෝකයක් තුල ඔබ ධර්මාභෝධයට අදාළව පරිපූර්ණ ඉන්ද්‍රියන් සහිත උපතක් ලබන්න දක්ෂ වුණා ඒක දක්ෂභාවයක් පිළිගනි මුලින්ම ඔබ තෙරුවන් කෙරේ සත්‍තාවකටපත් වුණා මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා අර බලවත් වූ සතරපායේ මිදුණා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබුවා ඒ වගේමයි පරිපූර්ණ වූ ඉන්ද්‍රියයන් සහිත උපතක් අපි ලබන්න පුළුවන් වුණා දැන් තමා තුලින් තමා දකින්නේ ලෝකයා සමග සංසන්දනය කරලා තමා ලබාගත් වූ උපත ශේෂ්ඨ උපතක් කියන කාරණය පිටුපිට තමා ලබාගත්තා උපත ශේෂ්ඨ උපතක් කියලා දැක්කට පස්සේ ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණයක් කරාගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා කිසි ප්‍රශ්නයක් කිසි තර්කයක් නැහැ. එළන්නේ ශේෂ්ඨ උපත ඔබලා මොකද කරන්න ඕනේ? ශේෂ්ඨ මරණයක් කරාගෙන යන්න ඕනේ පිටුනේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ ශේෂ්ඨ මරණ හතක් පහක් කියලා පින්නතුනි. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක්මයි. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා පින්නතුනි. සංස්කාරයන් නිරෝධය කරපු නිසා විඥාණය තමා තුළින්ම නිරෝධ වෙනවා කියලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බැහැරට යamak නැහැ. දැන් මෙතන ගිනි ගොඩක් තියෙනවා. දර කියන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දර දාන්න දර දාන්න මේ ගිනි ගොඩ ඇවිලෙනවා. යම් මොහොතක මේ දර ටික සම්පූර්ණයෙන්ම අහවර වුණාද ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා විඥාණය තමා තුලින්ම නිවි යනවා. මොකද ගින්දර ගිනි ගොඩ තුලින්මයි නිමී යන්නේ. බහැලට යamak නැහැ. සැඟවී යamak නැහැ. දරාහතර වීම නිසා අන්න ගිනි ගොඩ තුලින්ම ගින්දර නිමී යනවා. රහතන් වහන්සේගේ මරණය සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නැවත උපතක් නැහැ පිළිතුරු. මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. අනාගාමී කියන්නේ එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ඡේ වෙලා. කාම රාග පටිඝයන් ඡේ වෙලා නිරෝධය වෙලා. නමුත් මෝහය අනුශය වශයෙන් කියලා පින්නතුනි. මේ මෝහය අනුශය වශයෙන් කියන නිසාම එයා එකම එක ආත්මභාවයක්. නැවත මේ භවයේ සැරිසරනවා එයාට දෙවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණයයි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ දෙවෙනි මරණය ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් පමණයි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමී පින්වතාගේ මරණය. එයා තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා. නමුත් කාම, රාග, පටිඝ අනුශය වශයෙන් තියෙනවා. අනුශය වශයෙන් කියන්නේ බාහිරට ප්‍රකට නැහැ. බුදුරජාණන් වහන්සේට උපමාවක් කියනවා අලු යට තියෙන ගින්දර වගේ. අලු යට තියෙන ගිනි අඟුරු බාහිරට ප්‍රකට නැහැ. නමුත් අලු යට ගින්දර තියෙනවා පින්නතුනි. ඒ වගේ සකුදාගාමී පින්නතාගේ අනුශය වශයෙන් කාම, රාග, පටිඝයන් තියෙනවා. ඒ නිසා මෙයා ආත්මභාව දෙක මේ භවයේ සැරිසරනවා. තුන්වෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එන උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකුදාගාමි පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් කරන්නේ. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ පිළිතුරේ එයා තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙනවා. නමුත් කාමේ රාග පටිල තියෙනවා ඒක ප්‍රකටයි පිළිතුරේ. මොකද කෙනෙක් මෙතන ධර්ම ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත් වුණොත් යම් තරුණේ ඒ තරුණයාට ලබන සමාජ විවාහයක් කරා යන්න පුළුවන් පිළිතුරේ. නමුත් එයා කවදාවත් සිල්පද විදගන්නේ නැහැ. නමුත් ඒවා තුළ කාම රාග පටිගයන් තියෙනවා. කාම රාග පටිගයන් තියෙන නිසාම සෝවාන් පින්වතා උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මේ ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි කියන්නේ. පස්වෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා දෙන්නාගේ මරණය. සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ මේ දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. මේ දෙකයි තාම සෝවාන් මාර්ගය තුලයි පින්නතුනි. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ. මොනවද ඉන්ද්‍රිය ධර්මයන්? සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ සම වෙච්ච වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වුණාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් පිළිතුරේ මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියලා දෙන්නගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමරෙලා නැහැ. සද්ධාන්සාරී කියන දෙනාගේ මේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැතිවෙනවා. ධම්මාන්සාරී කියන දෙනා මොකද ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ නියම බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධා නීල සතිය කියන කාරණේ මේ මැද්දෙන් කියන්නේ මොකද? සතියෙන් සිහියෙන් යුතුව එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබමින් සද්ධාම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරන වූ සද්ධාමේ නුවණින් මෙනෙහි කරමින් එයා මේ කාරණා දෙක සමබර කර ගන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් මේ සද්ධාන්සාරී ධම්මානුසාරී කියන දෙන්නට තාම මේක සමබර කර ගන්න අවශ්‍ය සතිය පිළිදලා නැහැ. ඇයි සතිය පිළිදලා කල්යාණ මිත්‍රාශ්‍රය සහ ධර්ම ශ්‍රවණය සහ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා එයා තාම සපුරාගෙන නැහැ පිටු. ඒ නිසා සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කරන වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ කාරණා දෙක සම කරගන්න අපි ලක්ෂ වෙන්න ඕනේ පිටු. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය පවණයි ඉන්නේ කියලා කියනවා. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන මේ සද්ධාන්සාරී ධම්මාසාරී කියන දෙන්නාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවණයි. එහෙනම් බලන්න ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා අපි ඉදිරියේ. ශේෂ්ඨ උපතක් දැන් ඔබලා ලබා ගත්තා. ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් කෙලවර කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පිළිතුරු. අපි මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරගත්තේ නැත්නම් අපි කවදාක්වත් මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ පිළිතුරු. දැන් අර මම මුලින් සඳහන් කරපු මහත්යා මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. එයා මේ ශේෂ්ඨ මරණ පහෙන් එකකට එන්න දක්ෂ වුණේ නැහැ. ඒ නිසා ඔබ දකින්න ඔබ ලැබුවා වූ උපතේ ශේෂ්ඨභාවය දකිමින් මේ උපත ශේෂ්ඨ මරණ පහෙන් එකකින් අහවර කරනවායි කියන අදිෂ්ඨානය ඇති කරගන්න බිඳුනේ. ඒ අදිෂ්ඨානය ඇති කරගනිද්දී ඔබ නිරතුරුව දකින්න ඕනේ මේ ශේෂ්ඨ උපත ලබලා දෙන්න කවුද අපිට හේතුනේ කියන කාරණේ පිළිබඳව. මොකද නිරතුරුවම අපි හිතන්නේ මේක අපේ අම්මා තාත්තා අපිට ලබා දුන්න ජීවිතයක් කියලා. ඔබට මේ ජීවිතය ලබා දුන්නේ අම්මා තාත්තා නෙමෙයි පිටුනේ. අම්මා තාත්තා ලබා දුන්න ජීවිතයක් නෙමෙයි මේක. ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තා හොයලා දුන්නේ යම් ධර්මතාවයන් තුනක් විසින්මයි. ඒ ධර්මතාවයන් තුන මොකද්ද? එක දෙවන් කෙරෙන සත්‍යතාවය. දෙක සීලය තුන කියන දානය කියන කාරණා තුනයි ඔබට මේ ජීවිතය ලබලා දුන්නේ පිළිගන්නේ. මොකද මුල් කාරණේ තමයි දරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔබ අනිවාර්යෙන්ම පිළිගදුනි ගිය ජීවිතේ දරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පුරේදලා තියෙනවා. මොකද මෙතන ඉන්න හැම කෙනෙක්ම ගිය ජීවිතේ එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක් පිළිගදුනේ. මොකද සතර අපායක ඉඳලා මේ විදියට මතුවලා ඉන්න තියෙන අවස්ථා හුඟක් දුර්ලභයි. ඒ නිසා අපිම තමාතුලින්ම තමා දකින්න ඕනේ මම පෙර ජීවිතයේ එක්ක මිනිස්සේ එක්ක දෙවියෙක්ම කියන කාරණේ. මේ දිව්‍ය ජීවිතයේ මනුස්ස ජීවිතයේදී අපි අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉඳලා කියනවා පිටුනේ. ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසායි ඔබට මේ ජීවිතේ සම්මාදිට්ඨියට පත්වෙච්ච මෞකසක් ඔබට ලැබුණේ. ඔබ පෙර ජීවිතයේ දෙවන් කරේ ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා නම් හිටියේ කවදාක්වත් මේ ජීවිතේ බෞද්ධ අම්මා කෙනෙක් ඔබට ලැබෙන්නේ නැහැ පිටුතුනි. බෞද්ධ අම්මා කෙනෙක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. මොකද අපි දන්න මහත්මේ ජීවත් වුණා. ඒ මහත්මයා රජයේ රැකියාවක් කරපු මහත්තයෙක්. එයාගේ දරුවෙක් පැවිදි කරලා හිටියා. මේ මහත්මයා තුළ එක්තරා දෘෂ්ටියක් තිබ්බා පින්නතුනේ. ඒ දෘෂ්ටිය මොකද්ද? මම පව කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ මේව දෙයක් දේශනා කළා නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මේ ආර්ෂ වර්ණයේ සැපේ බලය කියන්නේ අපි රැස් කළා වූ පිනමයි. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ගෙවෙන්න ගෙවෙන්න අපි නැවත ආයුෂ වර්ණයේ සැපේ බලය රැස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. නමුත් මේ මාත්‍යා ඒ ධර්මයේ පිළිගත්තේ නැහැ. එයාගේ ආණුවන්ට එයාගේ කණ්ඩායම දැල්වේ මතේ මොකද්ද? අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා කින් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මේකවල සීලයක් පැත්තේ නැහැ, සමාදන් වුණේ නැහැ. දානයක්, කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දුන්නේ නැහැ. මෙහෙම ජීවත් වෙලා මේ මහත්යා මිය පරලව යනවා පින්වතුනි. මේ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි ධම්ම සාමින් වහන්සේ නම පුතුන් සමාධියේ අරමුණු කරලා බලලා තියෙනවා මේ මහත්යා නැවත ඉපදුනේ කොතනද කියන කාරණය. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැන්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත් කියලා බලලා තියෙනවා පින්වතුනි. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. අකීකරුභාවයෙන් ධර්මයේ ජීවිතයට ගලපගත් නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි වුණා. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා. ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවා කියලා ඒ ද්‍රවිඩ දරුවා දැන් දන්නේ නැහැ. ඒ ද්‍රවිඩ දරුවා දැන් ද්‍රවිඩ සංස්කෘතිය තුළ ජීවත් වෙන කෙනෙක්. විද්‍යානුෂ්ඨික භාවයකට වැටෙන පිළිතුරේ එහෙනම් පින්වත් ඔබලා මේ ජීවිතයේදී දෙවියන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පැහැරුණොත් එහෙම නැත්නම් ධර්මයේ අකීකරුභාවයෙන් දෘෂ්ටිගතව ජීවිතයට ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ පටහැනි ආකාරයෙන් ජීවත් වුණොත් නියත වශයෙන්ම ඊළඟ ජීවිතේ ඔබට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික මාකුසක් වෙනුනි. සද්ධාව කියන බෞද්ධ අම්ම කෙනෙක් ඔබලාට ලැබෙන්නේ ඒක හේතුඵල ධර්මයක්. එහෙනම් ඔබ මේ ජීවිතයේ බෞද්ධ අම්මා කෙනෙක් ඔබේ අම්මා වුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ හිටියා විමතුනි. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔබට ඊළඟ ජීවිතයේ මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා වෙනවා. වෙන දෙයක් නෙමෙයි. අම්මා තාත්තා නිසා දේවල ඔබේ වස්තුව කීර්තිය රැකියාව මේවා නිසානේ මේ ඔබ ලබන අපේ දෙවියෙක් මිනිස්සෙක් වෙන්නේ. මේවා තුලින් දුකමයි සකස් වෙන්නේ දුකටමයි ඇදලා දාන්නේ දුකටමයි ඇදලා දාන්නේ පිළිතුරු. මේ සියල්ලක්ම දුකට ඇදලා දාද්දී ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? මේ සිල්පද පහ විසින්මයි. එනම් බලන්න මේ සහ සතර අපායන් අභිභවලා ඔබ මේ ලස්සන මනුස්ස ජීවිතය ලැබුවේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වුණා පිළිගන්නේ. එනම් තෙරුවන් කෙරේ සත්‍තාව තුල ඔබ ජීවත් වෙලා තියෙනවා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. තුන්වෙනි කාරණය තමයි දානය. දානය මොකක්ද අපිට ලබලා දෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. ඔබ මේ ජීවිතේ ලබලා තියෙන මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ මොකක්ද? ඔබම පෙර සංසාරයේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසය පිණතුනි. වෙන දෙයක් නෙමෙයි. අම්මා තාත්තා පොහොසත් දිතා ඔබ පොහොසත් වුණා නෙමෙයි. ඔබ පොහොසත් අම්මා තාත්තාගේ මෞර්ෂක් ඔබට ලැබුණේ ඔබ ඊට අදාළව දානය නැති සංස්කාර ගිය ජීවිතේ රැස් කරපු නිසාමයි. ඒ නිසා ඔබට මේ ජීවිතයේ ආංශ වර්ණයේ සැපේ බලය කියලා දෙයක් ලැබිලා තියෙනවා නම් මේ ආංශ වර්ණයේ සැපේ බලය ලැබුණේ ඔබම ගිය ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පූජා කළා වූ දානයන්ගේ ආනිසංසය පිළිතුරි. එහෙනම් කවුද දැන් අපිට මේ ජීවිතේ ලැබලා දීලා තින්නේ? අම්මා තාත්තද? අම්මා තාත්තා කලේ කුසට ආපු දරුවා රැකබලාගෙන ලොකු මහත් කරලා සමාජගත කළා විතරයි. ඔබට මේ මව් කුස තෝරලා දුන්නේ මේ අම්මව කෝවලා දුන්නේ කවුද? පෙරුවන් කරේ සද්ධාම සීලය දානයක් විසින්මයි පිළිතුරි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ අම්මා තාත්තාට වඩා ඔබ පෙරුවන් කරේ සද්ධාමට සීලයට දානයට ගරු කරන්න කියලා. පෙරුවන් කරේ සද්ධාමට සීලයට දානයට ගරු කරද්දී ඔබ හිතකින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මම දැන් ඔබ මුලින්ම කිව්වා අපි ශේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණය. ඒ ශේෂ්ඨ උපත ශේෂ්ඨ මරණ පහක් කියන ඔබට අරගෙන යන්නේ. ඒ යන ගමනේදී මේ ශේෂ්ඨ උපත අපිට ලබලා දුන්නේ කවුද? පෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් විසින්මයි පින්තුනේ. දැන් මේ කාරණා ජීවිතය තුළ දකිමින් අපි දැන් ඔතෙන්ද මේ යන්න හදන්නේ බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්තුල්ලාට ඉලක්කය හැටියට පෙන්වන්නේ පින්තුනේ සතර අපායෙන් මිදෙන්න කියන කාරණයයි. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ ගිහි පින්තුල්ලාට මේ රහත් භාවයටපත් වෙන්න කියන ඉලක්කයක් පෙන්වන්නේ නැහැ. ගිහි ජීවිත ගත කරමින් දුවාදලෝ පෝෂණය කරමින් රැකී ආරක්ෂා ව්‍යාපාර සිද්ධ කරමින් සතර අපායන් මිදෙන්න කියන කාරණේ අපිට මතක් කරගන්න. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ මුලින්ම චිත්තයක් ඇති කර ගන්න අදිෂ්ඨානයක් ඇති කර ගන්න. මේ ජීවිතේ මම මැරෙන්න මොහොතක් කියලා හෝ සතර අපායන් මිදෙනවා කියන චිත්තය මුලින්ම ඇති කර ගන්න පිණිස. ඒ චිත්තය ඇති කර ගනිද්දී අපිට බාධා වෙනවා මේ විචිකිච්ඡාව කියන කාරණය. විචිකිච්ඡාව කියන්නේ සැකය. අපි තුල සැකයක් තියෙනවා විචිකිච්ඡාවක් තියෙනවා. මොකක්ද මේ සැකය? මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. මේ ජීවිතයේ සතරදාගාමි අනාගාමි අරිහත් භාවයටපත් වෙන්න බෑ. නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන තාක්කල් මේ සෝවාන් සතරදාගාමි අනාගාමි ඵලයටපත් වෙන්න බෑ. මොකක්ද පිළිතුරේ මේ? මේක තමයි විචිකිච්ඡාව සැකේ කියන්නේ. මේ සැකේ ඔබ බැහැර වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සම්පිටිකෝ තියෙන තාක්කල් ලෝකයේ අධිගමලාභීෙන් ඉස්සෙන්නේ නැහැ කියලා. ධර්මයේ සම්පිටිකෝ තියෙනවා. අපිට ඇස් පන අපිටම පේනවා පිළිතුරේ ධර්මයේ සම්පිටිකෝ තියෙනවා කියලා. ධර්මයේ සම්පිටිකෝ තියෙනවා කියලා කියන්නේ කොහොමද? මේ ධර්මයේ ගුණයන් ආරක්ෂා කරලා දෙන්නේ සම්දික්කභාවය ආරක්ෂා කරලා දෙන්නේ දෙවියෙක් රක්මේ නෙමෙයි පිටුනේ. මේ ධර්මයේ සම්දික්ක ගුණය ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකයේ වැඩ සිටින උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසිනුයි. වෙන කවුරුත් නෙමෙයි. ඔබලා සෑම රාත්‍රියකම බුද්ධ වන්දනාව කරනකොට ධර්මයේ ගුණයන් සත්‍යයනය කරනකොට ධම්මෝ සම්දික්කෝ අකාලිකෝ කියලා ඒ ඔබ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පිටුතුනි. උපසම්පදා භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවනවා. ඒ විනය කාරණා 227න් බරපතලම විනය කාරණා හතරක් තියෙනවා. ඒකට කියනවා සතර පාරාජිකා කියලා පිළිතුරු. යම් උපසම්පදා භික්ෂුවක් මේ සතර පාරාජිකාවන්ට පත් වුණොත් ඒ භික්ෂුවට උපසම්පදාවක් භික්ෂුත්වයක් අහිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඔබේ මගේ පිනට මේ ලෝකේ මේ මොහොතේ මේ උතුම් පාරාධිකාවන් ආරක්ෂා කරගෙන උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලා දසදහස් ගණන් ජීවත් වෙනවා පින්නතුනි. ශ්‍රී ලංකාවේ භූමියේ තායිලන්තේ පන්සල් ආරණ්‍ය ආශ්‍රිතව මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගණක් මේ මොහොතේ ජීවත් වෙනවා. ඒ නිසා අපිට ආරෂ්ඨාංගික මාර්ගය ඇහෙනවා. චතුරාර්ය සත්‍ය ඇහෙනවා. පටිච්ච සමුප්පාදයේ සත්‍ය බොජ්ජංග අපිට ඇහෙනවා පිටුතුනේ. ඇයි මේ උතුම් සීලයන් ආරක්ෂා කරගත්තා වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා ජීවත් වෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා යම් දවසකදී පින්නතුනි මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්. දැන් මේ අන්තිම ස්වාමීන් වහන්සේ අනිත් සියලුම ස්වාමීන් වහන්සේලා පරාජිකාවන් දැන් පත් වෙලා දුස්සීල වෙනවා. මේ අවසාන සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේ අපවත් සත්වය වෙලාම ධර්මය අතුරුදහන් වෙලා යනවා කියන්නේ. ඒතර තමයි ධර්මය අතුරුදහන් වීම කියන්නේ. අවසාන සතර පාරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ අපේ චතුරාර්ය සත්‍ය කාර්යෂ්ඨාංගික මාර්ගයක් පටිච්ච සමුප්පාදයක් ඇහින්නේ ඊට එදාට අපිට ඇහෙන්නේ මොකද්ද? ලෝකයේ සැපයි කියනා වූ ධර්මයක්. පංච උපාදානස්කන්ධයේ සැපයි රූපයේ සැපයි වේදනාව සැපයි එනිසා හොඳට කාලා බීලා ඇඳලා නිදාගෙන හොඳින් ජීවත් වෙලා හොඳින් මැරෙන්න කියන ධර්මයක් තමයි ඉදාට ඇහෙන්නේ. නමුත් එහෙමනම් අපිට පේනවා ඇස් පන අපිටම ධර්මයේ සම්දිත්තික ගුණේ ජීවමානව කියනවා කියනවා. ධර්මයේ සම්දිත්තික ගුණේ ජීවමානව කියනවා නම් ඔබ විචිකිච්ඡ මමයි මිදෙමයි කියන පූර්ණ විශ්වාසය ඇති කරගන්න පිණිතුනේ. ඒක තමයි මූලික කාරණය. දෙවෙනි කාරණය තමයි ඔබලා නිරතුරුවම මේ පරමාදර්ශී චරිතෝගේ පරමාදර්ශයන් බවට පත් කරගන්න මේ මාර්ගයේ යන්නේ. මොකද බලන්න කෙනෙක් දොස්තර මහත්තයෙක් වෙනවා නම් එයා අනුගමනය කරන්නේ තමන් දොස්තර මහත්තයෙක්. කෙනෙක් වඩු මහත්තයෙක් වෙනවා නම් එයා අනුගමනය කරන්නේ තමන් වඩු මහත්තයෙක්. එහෙමනම් ඔබලා මේ ජීවිතයේ සතර අපායෙන් මිදෙන්න නම් යන්නේ ඔබලා සතර අපායෙන් මිදුණා වූ පින්වතුන් පින්වතියන් ඔබේ පරමාදස්සී චරිත බවට පත් කර ගන්න ඔබේ ජීවිතේ බලන්න විසාකාව අනේ පිළි සිටුමා නකුල මාතා නකුල පියා විසාකාව කියන්නේ දරුණු මුරන් සිය ගානක් හිටපු කෙනෙක් බලන්න දරුණු මුරන් හිටියා කියන කාරණයට සෝවාන් වෙන්න බාධාවක් වුණාද එයා අවුරුදු 7 වයසේදී සෝවාන් වෙන්න පිළිතුනේ කෝටිපති සිටු කුමරියක් අනේපිට සිටුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරකෙක් දරුවන් ඉන්න තාත්තා කෙනෙක් නමුත් බලන්න සාසනික සේවාවන් සිද්ධ කරමින් සෝවාන් ඵලයටපත් වෙනවා එතකොට බලන්න ලේතුකණ්ඩකේ නන්ද මාතාව කියන්නේ මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවිය අම්මා කෙනෙක් මේ අම්මා අනාගාමී උපාසිකාවක් කාම රාග පටිඝා න්‍යාතුල නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේදපණ්ඩකේ නන්ද මාතාවේ සතරවරන් දෙවියන් එක දිවසින් කතා කරනවා කියලා. එයාට පුළුවන් සතරවරන් දෙවියන් එක දිවසින් කතා කරන්න. මේ ගෙදරක ජීවත් වෙච්ච අනාගාමී උපාසිකාවක් පින්නතුනේ. ඒතකොට බලන්න උග්‍ර ගෘහපතිවරයා කියන්නේ අනාගාමී උපාසකේ උග්‍ර ගෘහපතිවරයාට බිරින්දෑවරු පස් දෙනෙක් ඉන්නවා. බිරින්දෑවරු පස් දෙනාට කියනවා මම වනාන්න යනවා බුදුරජාණන් වහන්සේ ළඟට කියලා. සත්‍යමයේ ශ්‍රවණය කරමින් ඉන්නකොට ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා කාම රාග පටික සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් ශ්‍රේ කරනවා ශ්‍රේ කරලා ඒ ධර්ම මණ්ඩපයේදීම පින්නතුනි අනාගාමී ඵලයටපත් වෙනවා අනාගාමී ඵලයටපත් වෙලා ගෙදෙට්ට එනවා නිවසට එනවා ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගන්නවා අඬ ගහලා කියනවා අදින් පස්සේ මම ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. ඔබලා කැමති නම් සහෝදරිව හැටියට මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට විවාහයක් වෙලා යන්න පුළුවන් කියලා. එක බිරිඳක් කියනවා මම ආගලාමට විවාහ කරලා ඕනේ කියලා. එයාම ගෙන්නලා අත්පැන්වක් කරලා දායාද පවරලා අරිනවා. අනිත් බිරිඳවරු හතර දෙනා කියනවා සහෝදරිව හැටියට අපි මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එවනම් මේ අනාගාමී උප ගෘහපතිවරයා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට ගෙදර තියාගෙන ජීවත් වෙච්ච අනාගාමී උපාසකයෙක් පිළිතුරින් එනම් බලන්න ඔබලා විවාහ වුණා කියන කාරණය මේ කමකට බාධාවත්ද එනම් මේවා බාධාවන් බවට පත් කරගන්න එපා මේ විසාකාව යම්සේ ජීවත් වුණාද අනේපිටි සිටුමා යම්සේ ජීවත් වුණාද මේ පරමාදර්ශී ජීවිත ඔබේ පරමාදර්ශයේ බවට පත් කරගන්න බලන්න නිසා කාම කියන්නේ පින්නතුණිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර මතක් ඉල්ලනවා ජීවිතේ වැඩි වයසේදී මොනවද මේ වර මත නිති සංඥාට බත් දෙන්නේ නිති සංඥාට කැඳ දෙන්නේ නිති සංඥාට ඉලම්බත දෙන්නේ නිති සංඥාට ඖෂධ දෙන්නේ නිති සංඥාට වැසිසම් දෙන්නේ මේ වගේ වරයන් මතක් ඉල්ලනවා කවුද මේ සෝවාන් ඵලයටපත් වුණා වූ සාකාවෝ එතකොට අනේ පිටි සිල්තුමා බලන්න කොයිසානම් සංඝෝපස්ථානයක් සිද්ධ කළාද කියලා. වේදුකණ්ඩගේ නන්ද මාතාව උත්තර ගෝපතිවරයා දන් දෙන්න පින්වතුනි රහතන් වහන්සේලා 500ක් එකපාර වඩන්නවා. රාතන් වහන්සේලා 500කට එකපාර දන් දෙනවා. මේ මාර්ගඵල ලැබුවා උතුම් පින්වතුන්ලා. නමුත් වර්තමාන අපේ සමාජයේ අපි සෝවාන් ඵලයටපත් වුණා කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? එයා ඊට පස්සේ පන්සලට යන්නේ නැහැ පින්වතුනි. එතනින් පස්සේ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ දානයක් දෙන්නේ නැහැ. ඇයි දැන් මං සෝවාන් වෙලා? මෙවැනි විකෘති වූ මාර්ගඵල උන්මාදයක් අද වර්තමාන සමාජයේ තියෙනවා පිටුනේ. මේ විකෘති මාර්ගඵල උන්මාදයෙන් ඔබට ගැලවෙන්න නම් ඔබ මේ පරමාදර්ශී චරිතෝගේ පරමාදර්ශී බවට පත් කරගන්න. ඔබ විසාකාවේ යම්සේද ජීවත් වුණේ විසාකාවේ යම්සේද සාසනික සේවාවන් ඉටු කරේ විසාකාවේ යම්සේ මහත්මන් පෝෂණය කරේ මම එවැනි කෙනෙක් වෙනවායි කියලා ඔබ දකින්නේ. අනේ පිටි සිටුමා යම්සේද ජීවත් වුණේ යම්සේද සාසනික සේවාවන් කළේ මම එවැනි කණිකයක් වෙනවා කියලා දකින්න. වේදි මණ්ඩලී නන්ද මාතාව පරමාදර්ශයට ගන්න උඩ ගෘහපතිවරයා පරමාදර්ශයට ගන්න. නකුල මාතා නකුල පියා පිමතුනි තරුණ වයසදී සෝවාන් ඵලයට පත් වෙන්නේ. අවුරුදු 80 වයසදී හැරමිටි මාර්ගයෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නකුල කියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම නකුල මාතාව ගෙදෙට්ට කැන්දගෙන ආවේ අවුරුදු 14 දී. අද වෙනකොට අවුරුදු 66ක් ගෙවිලා තියෙනවා. මේ අවුරුදු 66 දී එක වචනකින්වත් නකුල මාතාව මාව ඉක්මලා ගියේ නෑ. මේ අවුරුදු 66 දී එකම වචනකින්වත් මම නකුල මාතාව ඉක්මලා ගියේ නෑ. ඒ තරම් සාමකාමී පෞල් ජීවිතයක් අපි ගත කළා. භාග්‍යවතුන් වහන්සේ මට කියන්නේ මම මේ ජීවිතේ මැරුණාට පස්සේ නැවතත් ඊළඟ ජීවිතේ නකුල මාතා මගේ බිරිඳ කරගන්න මාර්ගයක් කියන්නේ කියලායි සෝවාන් වෙච්ච නකුල පියා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියන්නේ අවුරුදු 80 මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ නකුල පියා එහෙම කරන්න එපා එහෙම හිතන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ මාර්ගය කියනවා. සම සීල සම ත්‍යාග සම ප්‍රඥා සම සද්ධා වඩන්න එවිට ඊළඟ ජීවිතේ එකට එකතු වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න කොයිසා පරමාදර්ශී පෞල් ජීවිතයක් ගත කරපු දෙන්නේද කියලා. එහෙනම් මේ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශී බවට පත් කරගන්න. මේ පරමාදර්ශී චරිතවන් ඔබ ජීවත් වුණොත් පමණයි ඔබට මේ මාර්ගය තුල ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ පිටුනේ. නමුත් වර්තමාන සමාජයේ කාමද පරමාදර්ශීට අරගන්නේ මේ සමාජයේ නැගී එන චරිතයක් තමයි අපේ පරමාදර්ශය බවට අපි පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ අනාගතයේ සැලසුම් කරන්නේ හැසිරෙන්නේ මෙන්න මේ නැගී එන ආ චරිතයන් පරමාදර්ශයට අරගෙන මෙතන හරි බොහොම භයානක අනතුරක් තියෙනවා පිටුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ රූපය උපයෝගී කරගෙන අනුතුල කාමයන් සකස් කරනවා නම් ඇඳුමෙන් පැළඳුමෙන් හෝ වේවා Taman ඇඳුනන්ව පැළඳුමින් වේවා අනුන් තුල निराවරණය කිරීමක් Taman කරනවා නම් එය අපායগামী අකුසලයක් බවට පත් වෙනවා කියලා. බලවත් අනතුරක් මේ වර්තමාන සමාජයේ ගමන් කරන අනුකූලතාවයක තැන. මොකද මේ පරමාදර්ශය බවට පත් කරගන්න යාවේ ශ්‍රේෂ්ඨ පරමාදර්ශ චරිත නෙමේ. වර්තමානයේ නැගියෙන්නා වූ මොකක් හෝ චරිතයකුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පායාස කියන සූත්‍රයක් තියෙනවා. නටගාමිනී කියලා තරුණයෙකුටයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. නටගාමිනී එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා. මේ දක්ෂ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ ශරීරය මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන අය අපේ ගුරුවරු අපිට කියලා කියනවා මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන අය මරණයෙන් පස්සේ පායාස කියන දිව්‍ය තලයේ උත්පත්තියක් සකස් කර ගන්නවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔබේ කුමරුන්ට වැරදිලා. පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමෙයි. පායාසය කියන්නේ නිරයක් ගාමිණී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගාමිණී පියටපත් වෙනවා පැවිදි භාවයටපත් වෙනවා උතුම් රහත් ඵලය ලබා ගන්නවා. අපි දන්නේ එක්තරා සාමීන් වහන්සේ නමක් පින්නතුනේ මේ පායාස නිරය කොයි වගේ තැනක්ද කියලා උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා මේ පායාස නිරයේ පහළ වෙන නිරිසතු ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙන්නේ පින්නතුනේ. ඒ නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙන්නේ මස් මූණක් තියෙනවා නමුත් ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙන්නේ. මස් ලැබෙන්නේ නැහැ නිරේදී. ඇයි ශරීර මාංශය මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ කාමාස්වාදයේ උදෙසා යොමු කළා. ඒ නිසා පායාස නිරේයාට ඇටසැකිලි ජීවිතයක් ලැබිලා තියෙන කෙලේ ස්වාමීන් වහන්සේ ජීවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ පායාස නිරේ ජීවත් වෙන තවත් නිරිසතෙක් ඉන්නවා. ඒ නිරිසතා පින්වතුනි හැම ගහපු නිරිසතෙක්. ඔබ හිතන මිනිස්සේ කරගෙන නිර්වාත් කරලා ඒ මිනිස්යාගේ මේ හැම සම්පූර්ණයෙන්ම ගලවලා දානවා වෙනවා. මුළු ශරීරෙම හැම අයින් කළාට පස්සේ රතු පාට මේ ඉලිප්පිලා නාරවැල් මතුවලා ඔබට ඒ රූපය පේන්නේ යම්සේද මේ පායාස නිවිසතා හැම ගහපු නිවිසතෙක් ඉන්නතුනේ. මසම යෝගියට පිච්චෙනවා මසම ගින්දරට පිච්චෙමින් අප්‍රමාණ දුකකට පත් කරනවා පින්නතුනේ. ඇයි මොකද මනුස්ස ජීවිතය මේ රූපය අනුන්ගේ කාමාස්වාදයන් දෙසා යොමු කරගත්තා. එනිසා මේ සූත්‍රය තුළ භයානක අනතුරු හැඟවීමක් වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේ කරනවා. මොකද අපිට මේ ලස්සන රූපයක් ලැබිලා තියෙනවා සුන්දර රූපයක් ලැබිලා තියෙනවා ඔබලාට. ඔබ දකින්න ඔබට මේ ලස්සන රූපය ලැබුණේ ඔබේ අම්මා තාත්තා ලස්සන නිසා නෙමෙයි පිටුනේ. ඔබ මේ ලස්සන රූපය ලබන්න ගිය ජීවිතයේ මල් මට්ටි දහස්ගාණක් ඔබලා පූජා කළා කියනවා. ගිය ජීවිතයේ ගෝමල් දසදහස් ගාණක් ඔබලා හැමදලා මෛත්‍රී චිත්තයන් දසදහස් ගණන් ඔබලා ලබලා තියෙනවා. ඒවායේ ඵලයයි ඔබ ලබාගත් මේ ලස්සන සුන්දර විසිතුරු ජීවිතය පිණිතුනි. එහෙම නැතුව අම්මා තාත්තා නිසා ලැබුණ දෙයක් නෙමේ. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ඔබ මල් වට්ටි දහස් ගණන් ගිය ජීවිතේ පූජා කරලා බෝවල් දහස් ගණන් කැමදලා මෛත්‍රී චිත්තයන් දහස් ගණක් වඩලා මේ ලබාගත්තා වූ ලස්සන රූපය පිටුනේ පායාසය කියන තැනට යවන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඔබ ඇති කරගන්න ඕනේ. මොකද මේ ලෝකේ එක්තරා ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඇය සුරූපීභාවයෙන් අගතනිපත් නාට්‍යාංගනාවක් පිටුනේ. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවුරෙක්ද කියන කාරණය ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකිනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ දේව දාසියක් පිළිතුරු දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේව දාසියක් කියලයි ඉන්දීය සමාජය කියන්නේ. එතකොට මේ ලස්සන ස්වරූපී නාට්‍යාංගනාව ගිය ජීවිතේ දේව දාසියක් පුංචි කාලේ මෙයාගේ අම්මලා තාත්තලා ගෙනල්ලා මේ දරුවා ගෙනල්ලා දේවදාසිය දේවාලයට පූජා කරනවා. පූජා කරපු දවසේ ඉඳන් මෙයා මොකද කරන්නේ? දෙවියන් උදෙසා මල් කඩනවා මල් මාලා ගොතනවා මලින් පූජා කරනවා. කහ දියෙන් දෙවල හොදනවා, අතුපතු ගානවා, අමදිනවා, මුරුතෙන්පත් වෙනවා. දෙවියන් උදෙසාම පිනුනේ. මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම ජීවිත කාලෙම පූජා කළා. එහි ආනිසංස හැටියට එයා මැරිලා මිත්‍යා දෘෂ්ටික කවුලක සූපී කාන්තාවක් බවට පත් වෙලා උපත්ති ලැබුණා. එනම් බලන්නේ සූපී භාවය ලැබුණේ කවුරු නිසාද? අම්මා තාත්තා නිසාද? නැහැ. එයාම ගිය ජීවිතේ මුළු ජීවිත කාලය දෙවියන්ව මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජා කරලා ඒසා වෙහෙස මහන්සි වෙලා ලබා ගන්නා වූ ඒ ලස්සන රූපය ඒ නෝන මහත්මිය හෙට දවසේ මිය පරලෝකයේ පින්තුනි එයා වැටෙන්නේ පායා ශරීරයට. බලන්න කොයිසා දරුණු හේතවාචකයක්ද කියලා. මොකද එයාගේ රූපය උපයෝගී කරගෙන එයා මේ මොහොතේ මුළු ලෝකේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් කාමච්ඡන්දයන් ඇති කරනවා ඒ රූපය උපයෝගී කරගෙන. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ අනතුරෙන් ගැලවෙන්න. මොකද වර්තමාන සමාජයේ බොහොම වේගයෙන් පිනතුනේ මේ රූපය ලෝකයාට ප්‍රදර්ශනය කරන දිශාවට සම්බන්ධ කරන සයක් අපිට පේනවා. ඒ නිසා මෙතන භයානක අනතුරක් තියෙන්නේ ඔබ මේ රූපය ලබාගත්තේ අප්‍රමාණ ගිය ජීවිතයේ දුක් විඳලායි. ඒ නිසා ඔබ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ මේ රූපය නිසා මම පායාස නිරේත නොවැටෙනවා කියන අදිෂ්ඨානය. එහෙම කරමින් ඔබ පරමාදර්ශී චරිතානුකූලව ජීවිතය ගොඩනගා ගන්න විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න එහෙම වෙන්නේ පින්නතුනේ තුන්වෙනි කාරණය ඔබේ තුල මාන්නය සකස් වෙන්න පුළුවන්. මෙන්න මේක හරි භයානක තැනක්. Taman පරමාදර්ශී ජීවිතයක් ලබනකොට විචිකිච්ඡාවෙන් බැහැර වෙනකොට මායාව පින්දුනේ ධර්මයේ එකුණක් ඔබ අල්ලනකොට ඊළඟ කුණේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා. ඒක තමයි මායාවේ සිරිත. එනිසා මෙතනදී ඔබට අනිවාර්යයෙන්ම මාන්නය කියන කාරණය සකස් වෙන්න පුළුවන්. එනිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී කොතනකදීවත් මාන්‍ය ආඩම්බරකම කියන කාරණයට එන්න දෙන්න එපා. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා ගමන් කරනවා කියන්නේ අපි මේක හිස් කරනවා පිටුනේ. මොකෙන්ද හිස් කරන්නේ? සාකාය විත්‍යය අපි හිස් කරන්නේ. මමත්වේ දැඩිභාවයයි අපි හිස් කරන්නේ. මමත්වේ දැඩිභාවයේ හිස් වෙන්න හිස් වෙන්න හිස් වෙන්න නිහතමානී භාවයමයි අපි තුල සකස් වෙන්නේ. දැන් මට කිහි ජීවිතයක් තිබ්බා ඒ ගිහි ජීවිතේ මමත් ගොඩාක් දේවල් වලින් මේ ජීවිතේ පුරවගෙන ආයේ යන්නේ අනතන නායකත්ව බලාපොරොත්තුනේ අනේ අනතන පළවෙනිය වෙන්න බලාපොරොත්තුනේ දැනුනේ මේ හැම දෙයකින්ම අපේ ජීවිත අපි පුරවගෙන ආයේ නමුත් මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා ඒක අපි දැනගෙන හිටියේ නෑ නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබද්දී සද්ධාම්ම ශ්‍රවණිය ඇහෙද්දී ඒ ශ්‍රවණය කළා වූ සද්ධාම්මයේ නුවණින් මෙනෙහි කරෙද්දී අපි තේරුම් ගත්තා මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා කිව්වතුනි. අපි යම් දවසක පැවිදි වෙලා කැලේට ගියාද අපි කැලේට ගිහිල්ලා මොකද්ද කරේ? මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවා ගන්නා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්න අපි හිස් කළා. මේ කනේ මේ නාසය මේ දිවේ මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දක්මින් හිස් කළා පිළිතුරි මේ මේ හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාද තමා අතහැරෙන තැනක් වෙනවා කියලා. ඒ කියන්නේ ආ පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකින්නවා කියලා. එහෙමනම් පිළිතුරි අපි මේ ධර්ම මාර්ගය තුල යද්දී හිස් කරමින් යන ගමනක් යන්නේ. පුරවා ගමනක් නෙමෙයි. මොකද වර්තමාන මම භාවනා කරනවා කියලා තැන ඉඳන් මාන්නේ ආඩම්බරකම අපි ජීවිතේට පුරව ගන්නවා. ඒ නිසා මේක නම් ඇති වෙන්න දෙන්න එපා. භාවනා කරද්දී හිස්කිරීමක් අපි කරන්නේ මොනවද හිස් කරන්නේ? සක්කාය වික්‍රය අපි හිස් වෙන්න පිනතුනි. ඒ නිසා භාවනා කරන කෙනා මේ මාර්ගය අන කෙනා පළවෙනියා වෙන්න නෙමෙයි කැමති වෙන්න ඕනේ. අන්තිමයා වෙන්නයි කැමති වෙන්න ඕනේ. ඒතර තමයි ධර්මයේ කියන පිනතුනි. ඒ නිසා හැම වෙලාවම ධර්ම මාර්ගේ ගමන් කරනකොට ඔබ තුළ නිහතමානී භාවය සකස් වෙනවාද කියන කාරණය තමා තුළින් තමා දකින්න පිළිතුරු. ඒකයි තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න කියන්නේ. තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා තුළ නිහතමානී භාවය ඇති කර ගන්නවායි කියන කාරණය. එහෙනම් ඔබ මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඊළඟට අර පරමාදර්ශී චරිතානුව ජීවිතේ ගොඩනගා ගන්න තුන්වෙනිම මාන්නය කියන කාරණයට එන්න දෙන්න එපා පිටුතුනේ. දැන් මේ කාරණා දකිමින් දැන් අපි යන්න හදන්නේ කොහෙන්ද සතර අපායෙන් මිදෙනවා කියලා තැනට මෙතනදී මුලින්ම මොකක්ද අපි වඩන්න ඕනේ දෙවිවන් කෙරෙහි අතර සද්ධාව පිනවන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදීම ඔබට සතර අපායෙන් මිදෙන්න ඕනේ නම් ඔබ කාරණා තුනක් වඩන්න ඕනේ කියලා. මොකද ඒ කාරණා තුන පළවෙනි කාරණය දෙවිවන් කෙරෙහි සද්ධාව. දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් කියලා වඩන්න ඕනේ. තුන්වෙනි කාරණය පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඕනේ. එහෙනම් කාරණා තුනක් ඉලක්කයක් හැටියට අපි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිළිතුරින්. මෙතනින් දෙවන් කරේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි ඇති කර ගන්නා වූ විශ්වාසය පිළිබඳව. දැන් බලන්න ජීවිතේ මේ මොහොතේ අපි ලබන්නා වූ මේ සැනසෙල්ල කවුරු නිසාද අපි ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසායි. මැරිලා නැවත උපදිනවා කියන කාරණේ අපි දැනගත්තේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසායි. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියලා දැනගත්තේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසායි. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට පත් වෙන්න ආරෂ්ඨාංගික මාර්ගය මතු කළ අපිට පෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. එනම් බලන්න මේසා සැනසෙල්ලක් මාර්ගයක් අපිට සකස් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිතුරේ කොයිසා දුක්ඛන්දරාවක් විඳින්නේ නැද්ද? එදා බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් බෝධිසත්වයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ. උන්වහන්සේ සංසාරයේ වහිනවා සාරා සංඝ කල්ප ලක්ෂ ගාන අප්‍ර දසපාරමී ධර්මයන් පුරනවා. පසුකාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට කියනවා ආනන්ද මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද මම මේ මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා විරිදක් විසවක් දරුවෙක් රටක් රාජ්‍යයක් තිබුණා නම් මේ සෑම දෙයක්ම දන් දුන්නා ආනන්ද කුමක් උදෙසාද ඔබ මම මේ ලබන සැනසෙල්ල උදෙසා මේසා කැපවීම කරලා සිනුවක් කුමාරයා හැටියට උප්පත්තිය ලැබලා මොනසා යක්ෂයිසුද ලබන්නේ පිටුනේ රාම්‍ය සුරාම්‍ය සුබ මාලිකා ලබනවා යශෝදරා රාහුල වගේ විලිදක් දරුවෙක් ලබනවා සංවිති රජකමේ උරුමය ලබනවා මේ සියල්ල උදෑසන එළියට දාන කෙළපිටක් වගේ එළියට දැම්මා දානම මහන්සිය අභිනිෂ්ක්‍රමණය කරනවා හය අවුරුද්දක් අප්‍රමාණ දුක් විඳිනවා උන්වහන්සේට කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ. මට පතක් පොතක් තිබුණේ නෑ. මම හිතුවේ දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා. ඒ නිසා ආනන්ද මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ ආනන්ද. උදරය අත ගන්නකොට පිටකොන්දයි යහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි යහුනේ. ඒ නිසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. සමහර දාට මම මේක කඩලෑටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මම මේක මුණටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මම මේක බත්තරයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ. දැන් ආනන්ද මට ඇවිදින්න මා බෑ මම දැන් බඩ ගන්නවා. බඩ ගාමින් ගිහිල්ලා අර ගොබළු ගාල් වලට ගිහිල්ලා ගොබළු ගාව ඈතට යනකම් ඉඳලා මම හරක්ගේ කන පිළිවෙලින් කිරි උරා බිව්වා ආනන්ද මේ හරක් පයින් ගහනකොට මාව වැටිලා කලන්තේ දාලා සුමානේ දෙක වැටිලා ඉන්නවා. මට සිහි කල්පනා වෙනකොට බඩ ගන්නවත් මට පණ නැහැ. මං අර හරක් පැටව දාලා තිබ්බ කහපාට අසුචි වැළඳුවා ආනන්ද. ඒ අසුචි වලදක්දී මට දුකක් අපුඩක් දැනෙන්නේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ කහපාට අසුචි වලදක්දී තපුණක් දුකක් දැනෙන්නේ ඇයි? ඔබට මටත් මේ සැනසෙල්ල ලබලා දෙන්නේ ඉන්පස්සේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා සුජාතාවගේ කිරිපුඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලෙද වාඩි වෙලා චිත්ත අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ ලේ මස් සම් වැටනහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍යයෙන් තොරව මම නැගිටින්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මොකක්ද පින්වතුනි මේ කරන්නේ? ජයශ්‍රී මහා බෝධි මූලයේදී බුදුර බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්ම කියන්නේ මොකද්ද? රූපයේ කෙරේ තෘෂ්ණාව ඇති කරනවා. වේදනාව සංඥාව සංස්කාර කෙරේ විඥානය කෙරේ කියනා වූ තෘෂ්ණාව ඇතිවෙනවා. තෘෂ්ණාව ඇතිවෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතිවෙනවා. පංච උපාදානස්කන්ධය ඇතිවෙනවා කියන්නේ ජීවිතේ මරණයට දැම්මා ජීවිතයේ මරණයට දාලයි බෝධිසත්වෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ. එනම් බලන්න ඔබත් මමත් මේ අත්විඳිනා වූ සම්මා සම්බුද්ධ රාජ්‍ය අසිරිය අපිට ලබා දෙන්න බෝධිසත්වෝ ජයශ්‍රී මහා බෝධි මූලයේ ජීවිතයේ මරණයට දානවා පිණිසනේ. එනම් ඔබ දකින්න මේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී බුදු බෝධිසත්වෝ මහා සාගරයේ පරා රුධිරයේ දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන තරම් ශරීර මාංශ දන් දුන්නා නම් උන්වහන්සේ ජීවිතයේ ලක්ෂ කීවාරයක් මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා. උන්වහන්සේ ජීවිතයේ ලක්ෂ කීවාරයක් මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතය මරණයට දාලා ලබාගතා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයක අසිරියද පිටුතුනි අපි මේ අත්විඳින්නේ. ඉන්පස්සේ බලන්න අවුරුදු 45ක් පුරාවට දඹදිව සිසාරා එහිදී ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට නිවන් මාර්ගයම කියලා දුන්නා. අවසානයේ පිරිනිවන් මංජකේ සැතපීලා උන්වහන්සේ අවසාන වචනය හැටියට ලෝකයාට කියන්නේ මොකද්ද? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයෝ කියන්නේ කුසල් සංස්කාරයන් අකුසල් සංස්කාරයන් දෙකම පින්නතුනි. සමාන විතරම මේ කුසල් සංස්කාරයන් විතරයි අනිත්‍ය කියලා සමාරුතම අකුසල් සංස්කාරයන් විතරයි අනිත්‍යයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී කුසල් සංස්කාරයන් අකුසල් සංස්කාරයන් විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා මහණෙනි මේ කුසලයට හෝ අකුසලයට බැඳෙන්නේ භව නිරෝධයම සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හිස විනිගත්තේ කේකිනි නිවන්නේ අංශයේද භව නිරෝධයම සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ. අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ. ලස්සන ගයක් හදාගෙන විවාහයක් වෙලා හොඳින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වචනේදී අපිට කිව්වේ නෑ පිටුනේ. ඇයි එහෙම නොකිව්වේ? උන්වහන්සේ යම් හේකින් කිව්වා නම් අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා, බ්‍රහ්මතලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පිහිටනවා. එතන හිත පිහිටලා කුසල් දහම් වඩලා අපි එතෙන්ට යනවා. නමුත් අනාගතයේදී පහළ වෙන දී තියෙනවා බුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර පායන්ට වැටෙනවා පිළිතුනේ. ඕකමයි සංසාරයක් පුරාවට අපි සිද්ධ කරේ. සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහෙනකොට කුසල දාම් කරනවා කරලා සුගතියට යනවා එන්නා වූ දීර්ඝ බුද්ධෝත්පාද කාලවල වල ආයිමත් අපි සතර පායන්ට වැටෙනවා. ඒ නිසා ලෝකුරා බුදුරජාණන් වහන්සේ තව අවුරුදු ලක්ෂ ගණන් ගිහිල්ලා හරි ඔබ සතර අපායට වැටෙනවා දකින්න කැමති උනේ නැහැ. බලන්න කොයිසා මහා කරුණාවක්ද කියලා. ඒ කරුණාව අපේ අම්මා තාත්තා තුල තිබ්බද? අපේ අම්මා තාත්තා අපිට හැම වෙලාවෙම කිව්වේ මොකද්ද? හොඳට ඉගෙන ගන්න, හොඳ ජීවිතයක් ගන්න, හොඳ සමාජ තත්ත්වයක් ලබන්න, හොඳ විවාහයක් කරන්න කියලා. ආදරේ නිසාමයි අපිට කිව්වේ. ඊට වඩා දෙයක් අම්මා දැනගෙන හිටියේ නෑ, තාත්තා දැනගෙන හිටියේ නෑ. ආදරය නිසාම දුකට වැටෙන මාර්ගයකුයි අපිට කියලා දුන්නේ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ අපිට අවුරුදු ලක්ෂ ගාණක් දීලා වූ දුකට වැටෙන මාර්ගයක් අපිට කියලා දුන්නේ නැහැ. එහෙනම් බලන්න අපේ ජීවිතයේ අපේ සැබෑම අම්මා සැබෑම තාත්තා අපි දුකට වැටෙනවා දකින්න අකමැති වුණා වූ සැබෑම අම්මා සැබෑම තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්නේ. මේක දකිනකොට කුමක් අපතුල ඇති වෙන්නේ? සද්ධාම කියන කාරණේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේගේ අයෝමේ ගුණයන් අයෝමේ ඥානයන් කෙරේ ඇති කර ගන්නා වූ සද්ධාව නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ පිළිතුරේ සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ අපිව සුගතියට අරන් යන්න විතරයි. අපිට විදර්ශනා නුවණ සද්ධාවෙන් සකස් කරලා දෙන්නේ නැහැ. සද්ධා විදර්ශනා නුවණ එහෙම නැත්නම් අචල සද්ධාව අපි සකස් කරගන්න නම් සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ පිළිගන්න. සද්ධාව විදර්ශනා නුවණින් දකින්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක අනතුරක් කියනවා පිළිගන්න. ඒ අනතුර තමයි අමෝලිකා සද්ධාව කියන තැන. මෙන්න මේ අමෝලිකා සද්ධාව කියන තැන පිළිබඳ අපි නිරේතුව අවධානයෙන් ඉන්න ඕනේ පිළිගන්න. මොකද බුදුරජාණන් වහන්සේ මහා පොළවෙන් පස් අවුරක් අරගෙන අපිට පෙන්නලා කියනවා මහණෙනි මේ නැවත මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතියේ උපදින්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මහා පොළවේ තියෙන පස් ප්‍රමාණයට දුගතියට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙතන භයානක අනතුරු හැඟීමක් බුදුරජාණන් වහන්සේ අපිට කරනවා පිටුනේ. ඒ අනතුරු හැඟීම මොකද්ද? මේ මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට අමෝරිකා ශ්‍රද්ධාව තුලයි මේ කියන අන්තිම හැඳවීම පිළිගන්නේ. මොකද මේ මැරෙන එකෙන් අතේ තියෙන පස් ප්‍රමාණයට පිළිස පමණයි ශ්‍රද්ධාව සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන කාරණය අපි නැවත නැවත නැවත නැවත හිතන්න ඕනේ. මොකද අමෝරිකා ශ්‍රද්ධාව කියලා කාරණේකුත් මෙතන තියෙනවා. මේ අමෝරිකා ශ්‍රද්ධාව නිරේතුවම අපි වරන් යන්නේ දුක කියලායි පිටුනේ. දුගතියටයි අමෘතා සත්තාව අරන් යන්නේ. මොකද සත්තාව කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනෙ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි කියමු ඔබට සක්විති රජකම තියෙනවා කියලා. නමුත් සක්විති රජකමටත් වඩා සත්තාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනයයි සද්ධාව කියලා. එනක් විදුනේ සද්ධාව කියන්නේ එසේ මෙසේ දේශිතයක් වෙන්න බෑ. සිල් සමාදන් වුණා කියලා පන්සලට ගියා කියලා මල් පූජා කළා කියලා බුදුන් වැඳායි කියලා සද්ධාව කියනවා කියලා අපිට හිතන්න බෑ. මොකද සද්ධාවයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනය. ඒ නිසා මේ සද්ධාව අමෝලිකා සද්ධාවත් අතර වෙනස අපි හඳුනා ගන්න ඕනේ. එක මහත්යෙක් හිටියා. ඒ මහත්යා හැම පොයෙකම සිල් සමාදන් වෙන මහත්යෙක්. හැම මාසෙකම පන්සලට සලාකදාන දෙන මහත්යෙක්. අපේ දැනුමේ හැටියට එයා හොඳ බෞද්ධ මහත්මයෙක්. මේ මහත්මයාට සුනාමිය ආපු වෙලාවේ සුනාමියට අවුන කෝච්චි පෙට්ටිය ඇතුලේ හිටපු මහත්මයෙක්. සුනාමි රැළ ඇවිල්ලා මේ කෝච්චි පෙට්ටිය යට වෙලා මේ මහත්මයා රැළට යට වෙලා රැළෙන් ඉහළට එනකොට ඒ මහත්මයාට එකපාරට හිතලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගුරුයි ධර්ම රත්නයන් ගුරුයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ සත්‍තාව තිබිලාද? සත්‍තාව තිබුණා නෑ. එයා මොකද්ද යාට තිබුණේ බුදුරජාණන් වහන්සේ ඇත්තනම් ධර්ම රත්නය ඇත්තනම් මට මෙහෙම දෙයක් දෙයක් වෙන්නේ නැහැ කියලා එයා දැක්කේ. හේතුඵල ධර්මයෙන් නම් දකින්න දැක්සුනේ නැහැ. දෙවෙනි රටක් ආවා. දෙවෙනි රටක් ඇවිල්ලා දෙවෙනි රටක් යට වෙලා දෙවෙනි රටත් මෙයා මතුවෙනකොට මෙයා කියනවා අකුසල් නි සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතකේ නැහැ. නැහැ. ඇයි කුසලයන් මතකට ආවේ නැත්තේ? මුල් රැළේදී දරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් බැහැරට ගියා. මිත්‍යා දෘෂ්ටික භාවයට වැටුණා. ඊට අදාළව අකුසල් සිත්මයි මතුවලා ආවේ. නමුත් මේ මාත්‍යා මැරුණේ නැහැ කියලා ඒ මාත්‍යා අදක් කියනවා මං ගෙදා මැරුණා නම් මං කොයි ලෝකේ යයිද කියලා මටවත් හිතා ගන්න බැහැ කියලා. දැක්කද අමුනිකා සත්‍යාවේ කර්ම නමුත් එයා හොඳ පන්සල් යන කෙනෙක්, සිල් ගන්න කෙනෙක්, දන් දෙන කෙනෙක්. නමුත් සද්ධාව තුල ඉඳලා නැහැ පිළිතුරු. ඒ නිසා මේ අමෝනික සද්ධාව කියන අනතුර නිරේතුව හඳුනගන්න. නිරේතුව හඳුනගෙන ඔබ සද්ධාව කියන තැනට එන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සීකරමින් ඥානයන් සීකරමින් සද්ධාව කියන කාරණය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධාව ඇති කරගන්නේ කොහොමද කියලා? සද්ධාව ඇති කරගන්නේ කොහොමද? පළවෙනි කාරණය කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණය සද්ධාම ශ්‍රවණය. තුන්වෙනි කාරණය ශ්‍රවණය කළා වූ සද්ධාර්මයේ නුවණින් මෙනෙහි කිරීම. අන්න සද්ධාව සකස් වෙනවා කියන්නේ. එනිසා ඔබේ සද්ධාව දුර්වලතාවයක් තියෙනවා නම් ඔබට තේරෙනවා නම් මම අමෝනිකා සද්ධාව තුළ ඉන්නේ කියලා ඔබ තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රය සොයාගෙන යන්න. තව තව සද්ධාම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය නුවණින් ගලප ගලපා ගලප ගලපා බලන්න අන්න සද්ධාව සකස් වෙනවා කියනවා. එනම් මම දැන් අමෝලිකා සද්ධාව ගැන කිව්වා. සද්ධාව කියන කාරණයක් කිව්වා. දැන් අපි යන්න හදන්නේ කොතෙන්ද? සද්ධාවත් අමෝලිකා සද්ධාවත් අනිත්‍යයි කියලා දැකලා අපි විදර්ශනා නුවණ සකස් කරගන්නයි යන්නේ. එනම් එතනදී කොහොමද දැන් අචල සද්ධාව සද්ධාව දැන් බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයෝ අර මඩ වගුරක වැටෙනවා පින්තුනි. මඩ වගුරක වැටෙනා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාවඩයක් පාපිස්නාවක් වෙනවා. බලන්න මඩ වගුරක වැටෙනා දීපංකර බුදුරජාණන් වහන්සේ ශරීරයේ මතින් වැඩම කරනකොට අපේ බෝධිසත්වයන් තුළ ඇති වුණා වූ නිදි නිත්‍යද අනිත්‍යද නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ඒ තිබුණා වූ රූපේ නිත්‍යද අනිත්‍යද? ඉන්පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා. ඔබ අහවල් කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ වෙලාවේ බෝධිසත්වයන් තුල කොච්චරනම් විදීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විදීම් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඊට පස්සේ සංසාරෙට බැහැලා මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය ගන් දෙනවා. මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ ගන් දෙනවා. මේ වෙලාවල කොච්චරනම් විඳින් නැති වෙන්නේ නැද්ද පින්වතුනි? ඒ විඳින් නිත්‍යද අනිත්‍යද ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද එතකොට අර 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ කොයිසා විඳින් නැති වෙන්නේ නැද්ද ඒ විදිහින් නිට්ටයද අනිත්‍යද ඒ තිබුණා වූ රූපේ නිට්ටයද අනිත්‍යද මෙහෙම ඇවිල්ලා අර අවසාන පිරිනිවන් මංචකේ සැතපෙන වෙලාවට පිටුනේ අර දෙවිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමීදම් පුරලා ලබාගත් දෙවිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. බලන්න අර දෙලිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ වගේම සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා අවබෝධ කොට වදාළ සම්මා සම්බුද්ධ ඥානය පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. අන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කියන අයෝමේ චරිතයේ අනිත්‍යභාවයෙන් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයත් අනිත්‍යභාවයටපත් වුණා. එමනම් ඔබ ඇස් දෙක පියාගෙන පිළිතුමි මුලින්ම බුද්ධාංශතිය වඩන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරන්න. ඇස් දෙක පියාගෙන ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආකාර ආකාරයට බුදු ගුණෙන් මේ ජීවිතේ පුරව ගන්න සම්මා සම්බුද්ධ ඥානයන් දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං බුද්ධ ඥානං අත්ථ පරිසම්පිතේ ධම්ම පරිසම්පිතේ මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ඥානයන් නුවණින් සිහිපත් කරන්න එහෙම සිහිපත් කරලා බුද්ධානුසතියෙන් ජීවිතය පුරව ගන්න බුද්ධානුස්සතියෙන් ජීවිතය පුරෝගෙන දැනුම මේ බුද්ධානුස්සතියත් විදර්ශනාවට ලක් කරන්න ඔබ නුවණින් දකින්න අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙලා හිටියා. ඒ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවායි කියන කාරණේ නුවණින් දකින්න. ඒ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලාගේ ශාසන අතුරුදහන් වෙලා ගියායි කියන කාරණේ නුවණින් දකින්න. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අනුගොඩක් ධාතුන් වහන්සේ ගොඩක් කරලා මනසින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවීමත් සමග අනිත්‍යභාවයට පත් වුණා මනසින් දකින්න කවදා හරි දවසක අනාගතයේදී කාසාය කන්දර කලාවේ ලෝකේ එනවා මනසින් දකින්න අන්න බුද්ධානුස්සතියත් අපි විදර්ශනා නෝනින් දැක්කා බුදුරජාණන් වහන්සේට බැඳී යන්නේ නැහැ ධර්මයේ සංඝයාට බැඳී යන්නේ නැහැ මේ ධර්මතාවයෙන් අනිත්‍යයි කියන කාරණය අපි දකිනවා පින්තුනේ එනම් මුලින්ම අමෝලිකා සත්‍යාවෙන් බැහැර වෙන්නේ සත්‍යාව තුළට එන්න අමෝලිකා සත්‍යාව ඔබ වරන් යන්නේ දුගතියටයි සත්‍යාව ඔබ වරන් යන්නේ සුගතියටයි ඔබ මේ සුගතිය දුගතියේ දෙකම අනිත්‍යභාවය දැකලා සද්ධාව තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලයි අචල සද්ධාව කියන කාරණේ කියන්නේ කිනුතු. දෙවෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආර්ය සීලයක් කියලා වඩන්න කියලා. ආර්ය සීලයක් කියන්නේ කිනුතුනි සීලයක් විදර්ශනා නුවණින් දකින්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිනුතුනි මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා. මනෝ කර්ම කියන්නේ මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය. දැන් ඔබ හිතන්නකො පසළොස්වක පොයදාට පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වෙනවා. ඔබ උපෝසත සීලය සමාදන් වෙනවා. සමාදන් වෙලා ඔබ දැන් සිල්පද අටුවකින් ආරක්ෂා කරනවා. හවස් වෙනකොට ඔබට කේන්ද්‍රියක්, ද්වේෂයක් ඇති වෙනවා මේ කේන්ද්‍රිය ද්වේෂය ඇති වුණාම ඔබ කල්පනා කරන බලනවා ඔබ සමාදම් වුණා වූ සිල්පදයට දුර්වල වුණාද කියලා. සිල්පදයට දුර්වල වෙලාද? දුර්වල වෙලාද? සිල්පදයක් පිළිලා නැහැ. දැන් සිල්පදයක් පිළිලා නැහැ. කේන්තියක් ගියේ. සිල්පදයක් පිළිලා නැහැ. දැන් ඔබ සතුටෙන් සිල්පවාරණය කරලා ගෙදර යනවා. අද නම් මුදින් සිල් ආරක්ෂා කළා කියලා. නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ආරක්ෂා කරගත්තා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයන් සිද්ධ කරගෙනයි ඔබ ගෙදර යන්නේ කියලා. ඔබ ඊළඟට සිල් සමාදන් වෙච්ච ගියදාට කොතරනම් ද්වේෂ මෝහ සිත් සකස් කර ගන්නවද කියලා ලෝභ සිත්. එහෙනම් බලන්න සීලය අපි නිරේතුරුව දුර්වල දුර්වල කර ගන්නවා පිළිගන්න. ලංකාවේ පසළොස්වක පොහේදාට ලක්ෂ 100ක් සිල් සමාදන් වෙනවද? මේ සිල් සමාදන් වෙන ප්‍රමාණය අනුව ධර්මාභෝධය ලැබුණ නිසා ඉන්න හොඳ පිටුනේ. එහෙම දෙයක් නැත්තම් මේ නැති වෙලා තියෙන කුමක් නිසාද? සීලේ අර්ථයන් මතු කරලා ගන්න අපි දක්ෂ වෙලා නැහැ. අපි කාය කර්ම, වචී කර්ම ගැන හිතනවා. කාය කර්ම, වචී කර්ම වලට බලවත් මනෝ කර්මයන් ගැන අපි හිතන්නේ නැහැ පිටුනේ. බලවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා. එහෙමනම් ඔබ එදිනෙදා පන්සිල් සමාදන් වුණා ඔබ නිරතුරුව පිනතුනි ලෝභ, ද්වේෂ, මෝහයන්ට එන්න ඉඩ දෙන්න එපා. එමෙ ඉඩ දුන්නා කියන්නේ ඔබ සමාදන් වුණා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් ඔබ විසින් සිද්ධ කරගත්තායි කියන කාරණය. ඒ වගේම දෙවෙනිම සීලය ආර්ය සීලයක් හැටියට රකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්ය සීලය කියන්නේ පින්නතුනි සීලයක් විදර්ශනා නුවණින් දකිනවා. මොකද සීලය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ සීලය ගඹදිව තිබ්බා. මේ සීලයට බුදුරජාණන් වහන්සේ ආර්ය සීලයක් බවට පත් කරනවා. ආර්ය සීලය කියන්නේ සීලය විදර්ශනා නුවණින් දකිනවා පිළිතුරු. ඒ කියන්නේ ඔබ සීල් සමාදන් වෙන්නේ සමාදන් වූ සීලය ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්නේ ආරක්ෂා කළා වූ සීලය ආවර්ජනය කරන්නේ ආවර්ජනය කරමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න පින්නතුනි. ඒක තමයි විදර්ශනාව කියන්නේ. සීලේ ආනිසංස කියන්නේ මොකද්ද? දැන් අපි සිත සමාදන් වුණොත් අපිට ලැබෙන ආනිසංස මොනවද? සුගතියේ ඉපදෙනවා, සීමුලානුවී මැරෙනවා, අපේ කීර්තිලාභය පැතිරෙනවා, ඕනෑම සභාවක් ඉදිරියට අපි නොවියම යනවා, මේ සීලේ ආනිසංස. මේ ආනිසංස නිට්ටයද අනිත්‍යද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අපි කොච්චර සුභතියේ ඉපදුනත් ආයෙමත් අපි දුගතියට වැටෙන්න පුළුවන්. අපි කොච්චර සීමුලානුයි මැරුණත් අනාගතයේ ඊළඟ භවවල අපි සීමුලාවටපත් වෙන්න පුළුවන්. මේ කීර්තිනාමය කොච්චර පැතුණත් මේක එක දවසින් නැති වෙලා යන්න පුළුවන්. මේ ඕනම සබහවකට නොබියල යන්නේක අපේ අතින් එක සිල්පදයක් දුර්වල වුණොත් ඒ දිය සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ කිව්වා වූ ආනිසංස නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. එහෙනම් මෙච්චර කාලයක් සිල් සමාදන් වෙලා අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්. අපි සිල් සමාදන් වෙලා හැම වෙලාවෙම මේ ආනිසංසයට බැඳෙනවා සිල් සමාදන් වෙලා ඔබ අනාගතයේ දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති කරගත්තොත් ඔබ සක්‍රිය වෙලා ඉඳලා සතර අපායට වැටිච්ච ඇති සිල්වත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මීක් වේවා කියලා චිත්තයක් සකස් වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම කලවල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර අපායට වැටෙන්න ඇති සිල්පත් කරන්න. ඔබ සිල් සමාදන් වෙලා ඔබට මිනිස්සෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටෙන හැටි සිහිපත් කරන්න. භවයට බැඳෙන්න එපා. කුසල සංස්කාරයන්ට බැඳෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ ගෙවාගෙන පැමිණි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඒ සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිනා සිල් සමාදන් වෙච්ච වෙලාවේ ඇඳා වූ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ඒ විච්ඡකූට පර්වතයේ ප්‍රමාණයට වඩා විශාලයි කියලා. එනම් බලන්න සීලය උදෙසා ඔබ විච්ඡකූට පර්වතයට වඩා විශාල සුදු රෙදි සංසාරේ කැප කරලා තියෙනවා පිටුනේ. ඒසා සුදු රෙදි කැප කළා අපි තාම භවයේ දුක තුලයි ජීවත් වෙන්නේ. ඇයි සීලය තුලින් භවයමයි අපි ප්‍රාර්ථනා කළේ. සීලය තුලින් සංස්කාරමයි සුගතියමයි අපි ප්‍රාර්ථනා කළේ. ඒ නිසා සුගතිය ලැබුණා ආයෙමත් අපි දුගතියට වැටුණා ඒ නිසා සිල් සමාදන් වෙන්න සමාදන් වෙලා එහි ලබන්නා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දක්නේ එතනදී විදර්ශනා නුවණ සකස් වෙන්නේ භවය කෙරෙහි නැවත උපතක් කෙරෙහි සුගතිය කෙරෙහි නැවත බැඳීමක් සකස් කරගන්න එපා පින්වතුනි. එතන තමයි ආර්ය සීලය. සීලය විදර්ශනා උදෙසා යොමු කරගන්නේ. නැවත භවයේ උපතක් සඳහා නෙමේ අන්න එතනයි විආර්ය සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුන්වෙනි දෙවෙනි කාරණේ පින්වතුනි අපි නිරතුරුවම සිල් සමාදන් වෙන්න ඕනේ ලෝකයාම සතුටු කරන්න නෙමෙයි අනුන්ව සතුටු කරන්නේ එහෙමත් නැත්නම් නායක ස්වාමීන් වහන්සේ සතුටු කරන්නේ අල්ලපු ගෙදර කෙනා සිල් ගන්නවා කියලා මං සිල් ගන්නවා යාළුවා සිල් ගන්නවා කියලා සිල් ගන්න නෙමෙයි අපි සිල් සමාදන් වෙන්න ඕනේ කුමක් උදසාද සතර ආදායය කෙරේ වියදි කරගනිමින්මයි සිල් සමාදන් වෙන්න පිළිගන්නේ. ඔබට පේනවා මේ සතර අපාය කියන කාරණය මේ සතර අපාය කියන්නේ පිළිතුමි සිල්පද විදගත් අය මේ ලෝකයයි. ඔය බල්ලේ කුසේ කරකේ කෙළුවේ ගන්න ඔය පෙර ජීවිතවල ලස්සන මිනිස්සු පිළිතුමි. ලස්සන මිනිස් ජීවිත ළඟලා සිල්පද පහ ආරක්ෂා කරේ නෑ. මැරෙන වෙලාවේ ගැටෙන සිටින් මැරිලා අන්න තිරිසන් ලෝක වලට වැටෙනවා. දැන් කල්ප ගණන් ඔය තිරිසන් ආත්ම දීර්ඝයි ගොඩේමක් නැහැ. එහෙනම් පින්තුනි සිල් සමාදන් වෙන්න ඕනේ. සතර අපාය කෙරේ බිය ඇති කරගැනීමයි. වෙන හේතුවක් නිසා නෙමෙයි. සතර අපායේ බිය දක්වන්න සිල් සමාදන් වෙන්න. ලෝකයා සතුට කරන්නේ නෙමෙයි. ලෝකයාගේ ලකුණු ගන්න නෙමෙයි. ලෝකයාට අපිට කරන්න පුළුවන් දෙයක් නෑ පිටුනේ. ඕනම් චෝදනාවක් කරා ඊට වඩා දෙයක් ලෝකයාට අපිට කරන්න බෑ. නමුත් ජූරිය කියන කාරණය විනිශ්චය කියන කාරණය තමා තුළයි සකස් වෙන පිටුනේ. එන්න ඒකයි අපි දකින්න ඕනේ. ජූරිය කියන කාරණය විනිශ්චය කියන කාරණය තමා තුළයි සකස් වෙන්නේ. තමා කියවෙන්න ඕනේ තමා තුළ සකස් වෙනා වූ ජූරියටයි තමා තුළ සකස් වෙනා වූ විනිශ්චයටයි කාමාන්ත මිනිස් දුරුසමිකෙන් පස්සෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දුරුසමිකෙන් පස්සේ නා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන දුරුසමිකේ පස්සේ නා. මේ පස්සේ නා කොයිම වෙලාවකවත් වෙනතුනේ එකම පේජයක වාඩි වෙලා නැහැ. ඕන වෙලාවක එක්තරයි මෙතන මේ වාඩි වෙලා ඉන්නේ. මුලින්ම පස්සේ කියන දුරුසමිකයා වාඩි වෙනවා. එයා නැගිටලා ගියාට පස්සේ වේදනාව කියන දුරුසමිකයා වාඩි වෙනවා. වේදනාව කියන දුර්සභිකාව නැති වෙලා ගියාට පස්සේ හඳුනා ගැනීම සංඥාව කියන දුර්සභිකාව වාඩි වෙනවා. එයා නැති වෙලා ගියාට පස්සේ චේතනාව සංස්කාර කියන දුර්සභිකාව වාඩි වෙනවා. මේ සංස්කාර කියන දුර්සභිකාව තමයි තීන්දුව ප්‍රකාශ කරන්න කියන්නේ. සංස්කාර කියන දුර්සභිකාව තීන්දුව ප්‍රකාශ කළාට පස්සේ විඥානය කියන දුර්සභිකාව අන්න තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එහෙනම් බලන්න ධූරිය තිබ්බේ තමා තුලයි. විනිශ්චය දුන්නේ තමා තුලයි. විනිශ්චය පහස්ුනේ තමා තුලින්මයි. එනිසා තමා තුල සකස් වෙන්නා වූ ධූරියට තමා තුල සකස් වෙන්නා වූ විනිශ්චයට ඔබ ගියන් කරගන්න. අපි දන්නේ එක්තරා මහත්ෙක් ජීවත් වුණා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යාගේ ජීවිතේ කොතනකවත් පින්නතුණි තමන් වැරදි කියලා දකින්න තැනක් තිබෙන්නේ නැහැ. බාහිරට යාම ජීවිතයේ දැක්කේ සිල්පද ආරක්ෂා කරගෙන මුදින් ජීවත් වෙන මහත්යේ ලක්ෂණ මේ මහත්මයා සමාජයේ නම් ගුණාම ලැබමින් කීර්ති ප්‍රශංසා ලැබමින් වැඩගත් ජීවිතයක් ගත කරලා මිය පරලොව යනවා මිය පරලොව ගියාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට කියනවා ආමුදුවනේ අපේ තාත්තා මැරුණාට පස්සේ අපේ වත්තේ සුදු සරමක් කමිසයක් ඇඳගෙන ඇවිදිනවා අපි දැක්කා තවදරුවෙක් කියනවා යාගේ ගේ දොරකඩ යා ඉන්නවා දැක්ක තමන්ගේ තාත්තා සුදුසලනම් කමිසයක් ඇඳලා මේ සියල්ලම පින්තුනි ඒ අය දීනෙන් දැකලා තියෙන දීන පවරක්මයි වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි නම් එක්තරා ස්වාමීන් වහන්සේ නම උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා මේ මැරිච්ච මාත්‍යා නැවත ඉපදුනේ කොතනද කියන කාරණේ. මොකද බොහෝම ලස්සන ජීවිතයක් ගත කරපු මහත්තයෙක් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවලු කළුම කළු පැහැති ජලය පිරි ජල තටාකයක්. ඒ ජලය කළුම පැහැති අපුල ජලයක් ඉල්ලා තියෙන පිටුනේ වැස්ස වෙලා අතර පිටකොටුවේ කාණු උතුරලා ගලා යනකොට තියෙන අපුල කළු පාට ජලය. ඔබ හිතන්නේ මේ ජල තටාකය ගින්දර දාම රත් කරනවා කියලා. ගින්දර දාම රත් කළාම මොකද වෙන්නේ? මේ ජල තටාකයෙන් දුම නගිනවා. තව තව ගින්දර කරනකොට මොකද වෙන්නේ? ජෑම් ගෙඩි ප්‍රමාණයට කුකුළු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට මොකද වෙන්නේ? දෙවි ගෙඩි ප්‍රමාණයට කුකුළු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට වෙඩි ගෙඩි ප්‍රමාණයට කුකුළු නගිනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ අර ගොජ ගොජ ගාන දෙඩි දෙඩි ප්‍රමාණයට උතුර උතුර බුබුල ගාන නගින අර ජල තටාකයයි පිටුනේ මොකද ඒ ස්වාමීන් වහන්සේ දකින්නේ ලෝහකුරු දිවයයි. ඒ කියන්නේ අර මහත්මයා ලස්සන ජීවිතයක් ගත කරපු මහත්මයා මේ වෙලාවේ ලෝහකුරු දිවේ පැමිණෙනවා පිටුනේ. දැන් හරි පස්සෙන් ස්වාමීන් වහන්සේලා මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරපු මේ සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච මහත්මයා මේ ලෝක නිරේට වැටුනේ කොහොමද කියන ප්‍රශ්නයක් නමුත් මේක වැරදි වෙන්න බෑ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් මේක දැකලා කියන්නේ. ඒ නිසායි ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ හොයලා තියෙනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බාද කියන කාරණය. මෙන්න මේක වර්තමාන සමාජයේ ගොඩාක් වටිනවා පිටුතුනේ. මොකද වර්තමාන සමාජයේ හුඟ දෙනෙකුට මේ ප්‍රකට ජීවිතයයි අප්‍රකට ජීවිතයයි කියලා ජීවිත දෙකක් තියෙනවා. ප්‍රකට ජීවිතය තමයි තියෙන්නේ අප්‍රකට ජීවිතේ කාටවත් පේන්නේ නැහැ පිටුතුනේ. නමුත් හොයන වරණකොට අන්න අර මහත්යාලා අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා. දැන් මේ අප්‍රකට ජීවිතයේ හොයාගෙන යද්දී ඒ අප්‍රකට ජීවිතය තුළ බරපතල ආකාරයෙන් කාමයේ වර්ධවා ඉස්සුන කෙනෙක්. ඒ වගේමයි යంత్ర මන්ත්‍ර දුකම් මදිහුණියන් තුලින් අනුන්ගේ දියුණුව වළක්වන්න දැඩි ආකාරයෙන් කටයුතු කරපු කෙනෙක්. එහෙනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණද අසාධාරණද? සාධාරණයි. ලෝකයා පැවැත්වුවද? කවුද අවසානයේ රැවටුනේ? තමාමයි රැවටුනේ පිළිතුරු. අන්න විනිශ්චය කියන්නේ තමා තුලයි. ජූරිය කියන්නේ තමා තුලයි. කොයි ආකාරයෙන් සමාජයේ ජීවත් වුණත් අවසාන තීන්දුව සකස් වෙන්නේ තමා තුලින්මයි. එනිසා තමා තුළ සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජෝඩි සල්පියෝ පස් දෙනා ගැනයි තමා බයටපත් වෙන්න ඕනේ. මොකද සංස්කාර කියන ජෝඩි සල්පියයි අර මහත්යාට අවසාන තීන්දුව දුන්නේ. ඒ තීන්දුව විඥානය කියන ජෝඩි සල්පිය නිරේ උපතක් බවට පත් කළා පිටුනේ. එහෙනම් නිරතුරුවම සිල්පද පහ අපි ආරක්ෂා කරගන්න ඕනේ. සතර අපාය කෙරේ බිය ඇති කරගැනීමයි එතනයි ආර්ය සීලය ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා. මෙතනින් මේ පංච උපාදානස්කන්ධයේ මුල් උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධයයි රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි වේදනා, සංඥා, සංකාර, විඥාන යන සකස් කරගන්නේ. දැන් අපි හිතමු ලෝකයේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ රහතන් වහන්සේට ඇහක් තියෙනවා. රහතන් වහන්සේ ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේට කනක් තියෙනවා. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා. ඇසුනා දැක්කා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ කාරණා තුනක එකතුවක්. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. මේ තුන එකතු වෙච්ච තැනදී පස්සේ කියලා කියනවා. රහතන් වහන්සේට පස්සේ කියන කාරණේ සකස් වෙනවා. පස්සේ ළඟදීම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා පිටුතුනි. මොකද යා චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය අවබෝධ කළා. එනිසා රහතන් වහන්සේට පස්සේ කියන තැනදී ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න රහතන් වහන්සේ දක්ෂයි. එනම් පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක් සකස් වෙනවද? එහෙනම් චේතනාවක් විඥානයක් සකස් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් නැහැ පිළිගන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපේම විදර්ශනාවට ලක් කරන්න. මොකද රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥාන සකස් කරගන්නේ. ඒ නිසා රූපේම අනිත්‍ය සංඥාවට ලක් කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කොයි ආකාරයෙන්ද අනිත්‍ය සංඥාවට ලක් කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන කොටස් හයක් කරලා මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු හැටියට මේක අනිත්‍යභාවය දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා දෙවිස් කුණුපේ හැටියට. කෙස් ලොම් නිය සංගත හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. තමන්ට අනිත්‍ය සංඥා වැඩෙන්නේ කොයි ආකාරයෙන්ද මේ කැමැති කාරණාවක් තෝරාගෙන අනිත්‍ය සංඥාව දකින්න පිළිතුරු දැන් අපි කියමු ආයතන හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකිනවා කියලා. එතකොට බලන්න මේ ඇස කියන රූපයේ අනිත්‍යභාවය අපි දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇසේ අනිත්‍යභාවය දකිද්දී ඔබ අම්මාගේ මව් කුසල යන්න කියලා. අපි හැමෝම අම්මාගේ මව් කුසලෙන් මේ ලෝකෙට එළිය දැක්කේ. ඒ නිසා ඔබ ඇස් දෙක පියාගෙන අම්මාගේ මව් කුසල යන්න. ඒ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ අර මාස 3ක් මාස 6ක් මාස 9ක් වෙලා අර කල රූපයක් හැටියට අතපය වකුඩු කරගෙන හිටියා වූ කල රූපේ මේ ඇස් දෙකේ ස්වභාවය මුලින් දකින්න කියනවා. ලේ සරව කැවිලා රතු පාට වෙලා වැහිලා කියන ඇස් දෙකේ ස්වභාවය මනසින් දකින්න ජීවත් වෙන්න. එහෙම දකින්න ඊට පස්සේ දරුවා ඔබ ලෝකෙට ගිහි වෙන වෙලාවේ අර ශල්‍යාකාරයේ ලිපි ඔබේ තිරිකැටි කකුල් දෙකෙන් ඔසවා ගන්න ජීවිතයේ ස්වභාවය මනසින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ ළමා කාලේ තරුණ කාලේ වැඩිහිටි කාලේට පත්වෙද්දී මේ ඇසේ ස්වභාවය නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. ඔබ වයෝ වෘද්ධ භාවයටපත් වෙලා මේ ඇස සුදැවිලා තියෙනවා නුවණින් දකින්න. සුදෙන් ඇස් දෙක වැහිලා තියෙනවා, තමාගේ ඇස් දෙක වැහිලා තියෙනවා නුවණින් දකින්න කියනවා. මේ ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා තමා අන්ධභාවයටපත් වෙලා මනසින් දකින්න කියලා කියනවා මනසින් මැරෙන්න කියනවා මැරිලා ඒ මල කඳේ තියෙන මල ඇස දෙස වලින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මල කඳේ තියෙන මල ඇස දමසක් දෙකක් තුනක් හතරක් පහක් යනකොට මේ ඇස කුණු වෙලා නරක් වෙලා ගඳ ගන්නවා ඕජාව ගන්නවා සැරව ගන්නවා නිලමැස්ස වට කරගෙන මේ ඇස් දෙක කනවා මනසින් දකින්න කියනවා. එහෙම කරලා මේ දේහය දීලා සුසාන භූමියට දානවා මනසින් දකින්න කියනවා. සුසාමි භූමියට දාලා මේක ගිනි තියන වෙලාවේ මේ ඇස් දෙක ගින්දරක් වෙනවා මානසින් දකින්න කියනවා. ඊට පස්සේ මේක අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා මානසින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම ඔබෙන් අහුවොත් ඔබට ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ ඔව් ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියා කියලා කියනවා. මම ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද්ද කියන්නේ? ඇස් එකක් තිබ්බ කියලායි කියන්නේ. නමුත් ඒ ආතිසියාගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඔබ මොකද්ද කියන්නේ? ඒ ඇස් දෙක මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. ඒ ආතිසියාට මේ වගේ රූපයක් තිබ්බා නේද කියලා අහුවොත් ඔබ රූපයක් තිබ්බා කියලායි කියන්නේ. ඒ රූපේ මේ වෙලාවේ කෝ කියලා අහුවොත් ඔබ මොකද කියන්නේ? මහ පොළොවට පස් වෙලායි ඒ රූපේ තියෙන්නේ. එනම් බලන්න ආච්චි කියන සීයා කියන රූපේ තිබුණේ ඇස් දෙකක් මේ රූපයක් මේ වෙලාවේ මහ පොළොවට පස් වෙලා ඉන්නේ. එනම් ඔබ කල්පනා කරන්න මහ පොළොවට පස් වෙන ඇස් දෙකක් නිසා මහ පොළොවට පස් වෙන රූපයක් නිසා ඒ ආච්චි සීයා කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්නේ නැද්ද? එනම් දැන් ඔබේ ඇස් දෙකට නුවණින් මෙනෙහි කරන්නේ ඔබ මේ ලස්සන කරන මේ සූපී කරන මේ රැකගන්න මේ ඇස් දෙක අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. ඔබ මේ සුන්දර රූපයක් රැකගෙන මේ දකින්න මේ රූපය අවසානයේ අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. එනම් ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස් දෙක පස් කොටක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද අවසානයේ ඔය ඇස් දෙක අස් වෙන්නේ පස්වලටමයි. ඔබ ඇස් දෙක පියාගෙන මේ රූපය පස්වඩක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ රූපය අවසානයේ අයිති වෙන්නේ පස්වලටමයි පිටුනේ. මේ ආකාරයට මේ ආයතනවල අනිත්‍යභාවය දකින්න ඇසේ අනිත්‍යභාවය දැක්ක වගේම කන නාසය දිව ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න සතරමහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතරමහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න පඨවිය කියන්නේ මේ ශරීරයේ තද ඇසෙක පියාගෙන මේ ශරීරය බිම වැටිලා තියෙන මස් ගොඩක් අටු ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඇස්සෙක පියාගෙන මේ ශරීරයේ ලේ ගොඩක් සැරම ගොඩක් සෙල් සොටු ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතනයි පින්වතුනි රූපයේ විදර්ශනාවට ලක් කරා කියන්නේ. කොයි ආකාරයෙන් රූපය කෙරෙහි කලකිරෙන ස්වභාවයෙන් මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. දැන් මෙතන මේ හාමුදුරුවෝ ඉන්නවා මේ හාමුදුරුවෝ ඔබට බණ කිව්වා ඔබලා බණ ඇහුව සාදුකාර දුන්නා. ඔබලා හිතන්න තව මොහොතකින් මේ හාමුදුරුව අපවත් වෙනවා කියලා. හාමුදුරුව අපවත් වුණොත් ගිහි දායක පිරිස මොකද කරන්නේ? දල සෑයක් දාලා හාමුදුරුවන්ගේ ගිහි පියාවේ මං ඔබෙන් ඇහුවොත් මේ මොකද්ද කියලා ඔබ මොකද්ද කියන්නේ හාමුදුරුවන්ගේ ඇස කියලා. මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ හාමුදුරුවන්ගේ කන කියලා. නමුත් දැන් හාමුදුරුව අපවත් වෙලා දර සෑයේ දාලා මේ ඇස කන නාසය දිව ශරීරය මනස ගිනි ගන්නවා. මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මසට ගිනි ඇවිලි ඇවිලි ගිනි ජාලාවක් මතුවෙනවා. ඒ ගින්දරට ඔබ හාමුදුරුවෝ කියලා කියනවද? හාමුදුරුවන්ගේ ඇසයි ගිනි ගන්නේ කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි ගිනි ගන්නේ. නමුත් ඒ ගින්දරට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔබේ ගින්දරට කියන්නේ තේජෝ ධාතුව කියලා. තමන්ගේ මසේ තියෙන තෙල් වලට ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි තෙලටයි මේ ගින්දර ඇවිලෙන්නේ. ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලායි. දැන් හාමුදුරුවන් ගිනි ඇවිලෙමින් ගිනි ඇවිලෙමින් දුම් දාලා නගිනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ ඒ දුමට කියන්නේ වායෝ ධාතුව කියලායි. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අණුවලට ඇටවලට ඔබ හාමුදුරුවෝ කියනවාද ඔබ කියන්නේ පටවිය කියලායි මොකක්ද පින්තුණී ඔබ මේ දැක්කේ හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර බවට අණු බවට දුම් බවට පස් බවට පත් වුණා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය මේ ඇස කියන රූපය ඒ තරම් වේගයෙන් ගින්දර බවට අණු බවට දුම් බවට පස් බවට පත් වෙනවා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඒසා වේගයෙන් අනු බවට නින්දර බවට දුරු බවට පත් වෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි ගින්දර කියන රූපේ ගින්දර ස්වභාවයෙන් කියනවාද ගින්දරත් අනිත්‍යභාවයට පත් වෙනවා ගින්දර වලින් ජල වාෂ්ප හැදෙනවා ජල වාෂ්ප වලින් බලාකුළු හැදෙනවා බලාකුළු වලින් වැස්ස හැදෙනවා වැස්සෙන් ගංගා ඇලෙනවා හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය මේ අවසාන ඉතුරුන අලු ටික ඇට ටික මහ පොළොවට පස් වෙනවා. පස් වලින් පොහොර හැදෙනවා. පොහොරෙන් ගස්වැල් හැදෙනවා. ගස්වැල් වලින් පළ හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපේ අනිත්‍යභාවය. එවනම් ඔබ මේ මගේ කරගෙන ඉන්න ඇස කන නාසය දිව ශරීරයේ මනස පස් ගොඩක් කරලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මහා සාගරයක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ අඩු ගොඩක් ඉන්ද්‍රක් කරලා දකින්න දක්ෂ වෙන්න ඕනේ එතනයි පින්නතුනේ විදර්ශනා නුවණ සකස්නා කියන්නේ එනිසා හැකිතා මේ රූපය අනිත්‍ය සංඥාව වැඩෙන දිශාවට මරන්න යන්න. මොකද රූපයේ අනිත්‍යභාවය දැකීම තුලයි සක්කාය දිට්ඨිය අපෙන් සිදෙන්නේ. සක්කාය දිට්ඨිය සිද ගන්න කියන්නේ මමත්වයේ දැඩි භාවයක් ඇති කරගෙන ඉන්නේ මේ රූපය නිසාමයි. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසාමයි මමත්වයේ දැඩි භාවයක් ඇති කරගෙන ඉන්නේ. මේ ඇස මගේ ඇස තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා. මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටි අපි තුල කියනවා. ඒ නිසාම අපි සක්කාය දිට්ඨිය හැම මොහොතකම මේ ආයතන හය ඇසුරු කරගෙන අපි සකස් කර ගන්නවා. එහෙනම් මේ සක්කාය දිට්ඨිය සිදෙන්න නම් රූපේ අනිත්‍යභාවය තුලිනුයි සක්කාය දිට්ඨිය සිදන්න ඕනේ. එහෙනම් මම ඔබට මුලින්ම කිව්වා දේවාන් කරේ අතර සද්ධාව ඇති කරගන්න දෙවනුව සීල ආර සීලයක් හැටියට වඩන්න තුන්වෙනුව මේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා මතක් කරලා. ඊළඟට තව එක කාරණයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි අපේ සමාජයේ පින්තුල්ලා තුල ලොකු විශ්වාසයක් තියෙනවා. පින් කළොත් සුගතියට යනවා කියන විශ්වාසය. පව් කළොත් දුගතියට යනවා කියන විශ්වාසය. නමුත් පින්තුනි ලෝකුරා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ පින් කළොත් සුගතියට යනවා කියලවත් පව් කළොත් දුගතියට යනවා කියලවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව උපාදානයයි භවයේ සකස් කරලා දෙන්නේ උපාදානයේ කවුද සකස් කරලා දෙන්නේ තෘෂ්ණා පත්‍ය උපාදාන මෙන්න මෙතන තමයි මේ ක්‍රියාබාල මාර්ගය කියන්නේ උපාදාන පත්‍ය භව දැන් අපි දන්නේ එක්තරා මහත්යෙක් කියලා ඒ මහත්යා කෝටිපති මහත්යෙක් හැම පොයකම සිය ගානකට යා දන් දුන්නා. පන්සල් පන්සල් විහාර හදලා දුන්නා. කවදාකවත් පාට ඇඳුමක් ඇන්දේ නැහැ සුදු ඇඳුමක් ඇන්දේ. මත්පත්ව ටිකක් බිව්වේ නැහැ සිගරට් එකක් බිව්වේ නැහැ. ඉතාමත් වැදගත් ජීවිතයක් ගත කළා. ගත කළ දැන් මේ මහත්මයා මිය පරලෝ යනවා. මිය පරලෝ ගියාට පස්සේ දැන් පාන්සකුල වෙලා ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දැන් අනුශාසනා කරනවා. අනුශාසනා කරනකොට නායක ස්වාමීන් වහන්සේලා කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මොකද මේ මහත්යා ජීවිතේ එච්චරටම පින් කරගත්තා. මෙයාට පාංශකූලයක් එහෙම නැත්නම් හත් දවසේ තුන් මාස දානයක් අවශ්‍ය නැහැ. මෙයා දෙවියෙක් නිසා වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලායි ඒ ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ. එතනදී කතාව කරපු ගිහි පින්වතා කිව්වේ මොකද්ද? මේ විමින් යන භූමියකින් ඇහුවොත් මේ මාත්‍යා වැරදක් කළාද කියලා භූමියා කියයි කිව්වා වරදක් කළේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මාත්‍යා භූමියේ පුරවත් වරදක් කරලා දැන් කොහෙද මෙයා උපදින්න ඕනේ? කොහෙද උපදින්න ඕනේ? සුගතිය. නමුත් අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දී මේ මාත්‍යා කොහෙද නැවත උපත ලැබුවේ කියලා ඒ ස්වාමීන් වහන්සේ දකිනවා කෝටි ගාණක් වටින. එහි සිටමක ඒ මහත්යාට අයිති එහි සිටමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී වේදේ කෙරෙහි උප්පත්ති ලැබලා ඉන්නවා. මොකද්ද වෙලා තියෙන්නේ මරණකට මොකද්ද උපාදාන වෙලා තියෙන්නේ? ඉඩකඩ. පින උපාදාන වෙන්නේ නැහැ. පින උපාදාන වෙනවා නම් දිව්‍ය ලෝකෙට යනවා. නමුත් පින උපාදානය කරගන්න දක්ෂ වෙන්නේ අන්න මැරෙන වෙලාවේ කුෂ පළවෙනි උපාදානයේ මොකද්ද? ඉඩකඩම. ඒ ඉඩවීම කියලා පරදත් රූප ජීවිතයේ ගැටලුවක් කියලා දැන් තව අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මට දරුවන් 7 දෙනෙක් නැත්නම් 8 දෙනෙක් ඉන්නවා. මේ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. මේ අවුරුදු 50ේම උපරිමයෙන් සිල්පද පහ ආරක්ෂා කරගත් අම්මා කෙනෙක්. මේ අම්මගේ බාලම දරුවෝ තුන් දෙනා ගැහැණු දරුවෝ. තුන් දෙනාම කසාද බැඳලා ඉන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට මේ අම්මා මැරෙනවා. මේ අම්මා මැරිලා ඒ නිවසේම පරදාත රූප ජීවි ප්‍රේතයක් වෙලා උපත්ති ලැබුණා. මොකද්ද වෙලා තියෙන්නේ මරණ වෙලාවේ කාවත මතක් වෙලා තියෙන්නේ? අසාද බැන්නේ නැති ගෑනු දරුවෝ තුන්දෙනා. තමන්ගේ අම්මා කෙනෙකුට ගෑනු දරුවෝ තුන්දෙනෙක් විවාහ කරලා නැත්නම් එයාට කවදාවත් සැනසille ඇස්තර ක්‍රියා ගන්න බැහැ නෙමෙයි. එන්නම් එයා හොඳින් අනිත්‍ය සංඥාව වඩපු කෙනෙක් වෙන්න ඕනේ. මේ අම්මා අනිත්‍ය සංඥාව වැඩි වෙන්නේ මැරෙන වෙලාවේ උපාදානයේ මේ දරුවෝ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතයෙක් බවට පත් වුණා. ප්‍රේතියක් බවට පත් වුණා. ওই පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතියා කියන විගතුනේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මොකද പ്രേත ලෝකය කියන්නේ හරි අපුල තැන. අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතිය වැඩි වෙනවා. මහා විකෘති പ്രേතයන් പ്രേත ලෝකේ ජීවත් වෙනවා. මොකද අකුසල් වල ස්වභාවයම විකෘති භාවය වෙනස් වෙනවා. නමුත් මේ විකෘතියෙන් පිරිච්ච പ്രേත ලෝකයේ තුල ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූපජීවි പ്രേතයා සහ පරදත්ත රූපජීවි പ്രേතයා. පරදත්ත රූපජීවි പ്രേතය කියන්නේ අලුත් සුදුසාරියක් සුදු හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගත්ත කෙනෙක් බලන්න ඒ පරදත්ත රූපජීවි പ്രേතයා. අලුත් සුදුසරමක් සුදු කමිසයක් ඇඳලා දුක්ත නුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූපජීවි പ്രേතෙක් වෙනවා. මොකද මේගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. හොඳ ශරීරයක් ලැබිලා තියෙනවා විකෘතියක් නැහැ. ඇයි එහෙම ලැබුණේ? පින් කරපු නිසා. පින ඇවිල්ලා විපාක දුන්නා. පින ඇවිල්ලා විපාක දුන්නා තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව උපාදානේ කඩාල භවයේ සලසුණා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ. පින් කළායි කියන කාරණේ විතරක් අපිට ගැලවෙන්න නම් බෑ. පින් කරන මේකෙන් ගැලවෙන්න නම් ලෑස්ති වෙන්න එපා. ඒක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ ගොඩාක් දේවල් මගේ කරගෙන අයිති කරන්නේ. ඒ වගේම අනාගතයේ තව ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එහෙම බලාපොරොත්තු අයිති කර ගැනීම බහුල වෙන්න බහුල වෙන්න මැරෙන වෙලාවේ අපිට මේවා අතර අමතක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා හැකියතාව පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරණ්‍යට සම්බන්ධ වෙලා හැකිතා සංඝයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පින්කම් සිද්ධ කරනවා. ඒ පින්කම් සිද්ධ කරන ගමන් නිරතුරුවම විදර්ශනා නුවණ සකස් වෙන ආකාරය හැම වෙලාවම අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්න. මේ පිනේ කියන සංස්කාරයේ අනිත්‍යභාවය දකිමින් පින්කම් සිද්ධ කරනවා. මොකද මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන හිතට කියන්නේ චුතිසිත කියන්නේ. මේ චුතිසිත තමයි මේ රූපය උපයෝගී කරගෙන සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇසුරෙන්. මනෝ විඥානයක් ඇසුරෙන් සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලා තමයි සකස් වෙන්නේ. මොකද අපි වඩාත්ම කැමති රූපය තමයි අපිට උපාදානය වෙන්නේ. දැන් අපි කියමු මාළුකාර කෙනෙක් ඉන්නවා කියලා. එයා හැමදාම එයාගේ ජීවිතේ බෝට්ටුව තරම් බෝට්ටුව අරන් ගිහලා මාළු මරාගෙන දෙනවා. මොකද ඒක තමයි යාගේ තෘෂ්ණාව. යා ගෝරුවට නගින්න අද මට වැඩිපුර මාළු ලැබේවා කියන තෘෂ්ණාවෙන් යා කර්මයේ කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. දැන් මෙහෙම කෙනෙක් ජීවිතයේ අවසාන කාලේ මැරෙන්න යනකොට එයාට මාළුමයි පේන්නේ පිළිගන්න. දැන් එයාගේ ඉස්සරහට නර්ස්තෝනාව දොස්තර මහත්තයාට එයාට පේන්නේ මාළු වෙක් විදියට. දකින දකින ඇට එයාට මාළු පේන්නේ. ඇයි මොකද්ද වෙන්නේ යන්නේ? එයා මාළු විතරේ ප්‍රතිසන්දිය ලබන්නේ යන්නේ. නමුත් එයා දක්ෂ වෙන්න ඕනේ දක්ෂභාවයක් තිබ්බා කියන්නේ ඒ අවසාන සකස් වෙනා වූ සිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔබ මිය පරලව යන වෙලාවට ඔබ දරුවන්ට ආදරේ නම් මැරෙන වෙලාවට ඔබට සීපත්ුනේ දරුවා නම් ඔබ ඒ ඉවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් හැටියට උපත් වෙනවා. දැන් ඒක තාත්තා කෙනෙක් කියයි ඒ තාත්තා මැරෙන වෙලාවේ එයාට උපාදානය වෙන්නේ එයාගේ දරුවා. ඒ තාත්තා ගේ ඉස්සරහා තියෙන ගහේ රුක්දෙවියෙක් වෙලා උත්පත්ති ලැබුවා. ප්‍රාථමික ආත්ම භාවය. රුක්දෙවිය කියන්නේ ප්‍රාථමික ආත්ම භාවය. දැනියාව ඉස්සරහා ගහට වෙලා රුක්දෙවියෙක් වෙලා දුව දිහා පුතා දිහා බලබල ඉන්නවා පිළිතුරු. උපාදාන පත්‍ය භව. එමනම් මැරෙන වෙලාවේ අපි කළා වූ කුසලයක් නම් අපිට උපාදානය වෙන්නේ අපි දෙවියෙක් මිනිසෙක් බවට පත් වෙනවා. මැරෙන වෙලාවේ අපිට ලස්සන ආලෝක සංඥාවක් ලස්සන මල් කොමුවක් නැත්නම් දෙවියෙක් ආවට එළලා තියෙනවා අපිට පේනවා නම් ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ උපතක් සකස් වෙනවා. නමුත් මේ භවයේ පිටුනේ අනිත්‍ය සංඥාව තුළින් අපි මොකද කරන්නේ? මැරෙන වෙලාවේ දෙවියෙක් දැක්කා. ඒ දෙවියාගේ රූපය අනිත්‍යයි කියලා අපි දකිනවා. මැරෙන වෙලාවේ දිව්‍යතලයක් දැක්කා. ඒ දිව්‍යතලය අනිත්‍යයි කියලා දකිනවා. එතනයි පින්වතුනි විදර්ශනානුව සකස් වෙන්නේ. අවසාන ත්‍රිසිතේදී විදර්ශනා නුවණ අපි ඇති කරගත්තොත් මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාමක් වෙලා උත්පත්ති ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේකෙන් තමයි අපි අනුස්සාව ගන්න ඕනේ. පින් කළා කියලා විතරක් නම් ගැලවෙන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. පින අර්ථවත් කරන්නේ මොකද්ද? පින අපිට අර්ථවත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව විසින්මයි කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම තෙරුවන් කෙරෙහි අතර සද්ධාවත් සීල ආරසීයක් ඇටියට වඩමින් නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. එතනදී ඔබ මේ ලබා ගන්නා වූ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම ඔබ ලබා ගන්නා වෙන්නේ. ඊළඟ කාරණය පිළිතුරේ පිළ කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගින්දරක් කියලා. පිළ ගින්දරක්. මොකද ගින්දර නැතුව බෑ ගින්දර අපිට අවශ්‍යයි. නමුත් ගින්දර විසින්ම අපිව විනාශ කළ දාන්න පුළුවන් පින්තුනි. පිනත් ඒ වගේ තමයි. පින නැතුව අපිට බෑ මොකද පින තමයි ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ලබලා දෙන්නේ. නමුත් මේ ආයුෂ වර්ණයේ සැපේ බලය නිසා අපිව විනාශය කරා අරගෙන යනවා පින්තුනි. දැන් බලන්න මේ රටේ ජීවත් වෙන ප්‍රභු පැලන්තියේ මහේශාන්ත මහත්තුන් කොච්චරනම් මේ ලෝකේ මේ රටේ ලෝකේ ඉන්නවද? ඒගොල්ලන්ගේ ප්‍රභූභාවය මහේශාන්ත භාවය ලැබුණේ කුමක් නිසාද? ජීවිතේ කළා වූ පින නිසා. පිනේ ආනිසංස තමයි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය එන්න තුනේක සමාජ අසාධාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ. මේක පිනේම ශක්තිය. නමුත් පින නිසා ඒගොල්ලන්ට මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණා. දැන් ඒගොල්ලෝ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කුමක් උදෙසා යොමු කරන්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් උදෙසා. ඒ ආංශ වර්ණයේ සැපේ බලය අකුසල මූලයන් ගොඩනැගීම නිසා ඒගොල්ලෝ යොමු කරන්නේ. දැන් එනං ඒ ආංශ වර්ණයේ බල සැපේ බලය නිසා ඒගොල්ලෝ කොහාටද වැටලා කියන්නේ? සතර පාය. දැන් එක නෝන කෙනෙක් ඉන්නවා මේ ජීවිතය ප්‍රභූ නෝන කෙනෙක්. එයාට ආංශ වර්ණයේ සැපේ බලයෙන් යා පිළිලා. පනතුරු කීර්තිය දේපල සියල්ලෙන් මෙයා පිළිලා. අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාජයෙන් අරමුණු කළ බල්ල කියනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දකින්නේ මේ නෝනා තරුණ කාලේ සුදුවත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේ සුදුවත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුල ජීවත් වෙලා තියෙනවා. සීල රැකගෙන යා දමු දෙන්න ඇති. සීලේ සහ දානයේ ආනිසංස නිසා ඒ නෝනා මැරිලා මේ ජීවිතේ ප්‍රභූ පෞලක තරුණියක් හැටියට උපත්ති ලැබුවා. ප්‍රභූ තැනකින් විවාහයක් සිද්ධ වුණා. දැන් එයා ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිළිලා. දැන් මේ ආශ වර්ණයේ සැපේ බලය ලබලා දුන්නේ කවුද? එයාම පෙර ජීවිතේ කළා වූ පින්වල ශක්තිය. නමුත් දැන් මේ ආශ වර්ණයේ සැපේ බලයෙන් පිළිලා ගත කරන ජීවිතය තුළ එයා තව තවත් රැස් කරන්නයි රැක ගන්නයි උත්සාහ කරනවා. යම් මේකින් එයා හිත මිය පරලව ගියොත් මේ රැස් කළා වූ දේ අතහරින්න කවදාකවත් එයාට බැරි නෙමෙයි. එයා අනිවාර්යයෙන්ම සතර පායටයි වැටෙනවා. එනදේ එයා සතර පායට යන්නේ කවුද? පින විසින්මයි ආව සතර පායට වැටුනේ. ඒකයි පින කියන්නේ ගින්දරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් ඔබට මේ ජීවිතේ මේ ලැබිලා තියෙන ආශය වර්ණයේ සැපේ බලය ඔබේ පිනෙමයි ඔබට ලැබුණේ. ඒ නිසා ඔබ මේ ආශය වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. මේ ආශය වර්ණයේ සැපේ බලය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ප්‍රඥාව උදෙසාම යොමු කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කිව්වා. එහෙමනම් දැන් ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණය. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් කියන ඔබට අවසන් කරන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබට මේ ශ්‍රේෂ්ඨ උපත ලබා දුන්නේ දේවාන් කරේ සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා තුනමයි ඒක දැනගෙන ඔබ මුලින්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න අර පරමාදර්ශී චරිතන ඔබේ ජීවිතය ගොඩනගා ගන්න මාන්නේ කියන කාරණේ ජීවිතේ එන්න දෙන්න එපා ඊළඟට දෙරුවන් කෙරෙහි අතල සද්ධාව ඇති කරගන්න සීලය ආර්ය සීලයක් ඇතිල වඩන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින ජීවත් වෙන මේ කාරණා ඔබ වැළුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදීම සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්නේ කියලා. මම මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මම දේශනා කළා වූ කරුණ මත යමක් අහන්න තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම් දන්නේ නැත්නම් නැහැ කියලා කියනවා. මොනවද අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. අවසරයි කාරණාංශ මරණ මොහොතේදී අපිට යම්කිසි වේදනාවක් දැනෙනකොට සීයෙන් මරණය කොහොමද කියන වේදනාව යටපත් කරගන්න මෙහෙමයි මාත්‍යය. දැන් මාත්‍යා කියන දේ අනේ පිළිසිතුමාටත් උනා. තේරුණාද? අනේ පිළිසිතුමා සෝවාන් ඵලයට පත් වෙලා හිටිය මාත්‍යය. දැන් අනේ පිළිසිතුමා මරණ මරණාසන්න වෙලාවේ ආගේ සේවකයෙක් අතරින් පණිවිඩයක් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේටයි ආනන්ද ස්වාමීන් වහන්සේටයි වඩින්නේ කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැන් වැඩි අනේපිරි සිටුමාගේ රෝගී ඇඳලන ඇඳලනට ඇවිල්ලා දැන් මේ මරණාසන්න අනේපිරි සිටුමා ඉන්නේ මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනේපිරි සිටුමාට කියනවා සිටුතුමනි මේ පටවිය ඔබට අයිති නැහැ ඒ කියන්නේ ශරීරයේ මේ තද ස්වභාවය ඔබට අයිති නැහැ පටවිය ඔබට අයිති නැති නිසා ඔබට අයිති නැති පටවිය ඇති වෙන්නා වූ වේදනාවට ඔබ මැදෙන්න එපා අප සිටුතුමනි මේ තේජෝ ධාතුව ඔබට අයිති නැහැ. ඒ නිසා තේජෝ ධාතුව නිසා සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා. සිටුතුමනි මේ වායෝ ධාතුව ආපෝ ධාතුව ඔබට අයිති නැහැ. ඒ නිසා මේ වායෝ ධාතුව නිසා සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා කියලා අනේ පිරිසිදුමාට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවවාද කරනවා. ආපුස සිටුතුමනි මේ ඇස ඔබට අයිති නැහැ. ඒ ඇස නිසා සකස් වෙනා වූ වේදනාව ඔබ මගේ කරගන්න එපා. මේ ශරීරය ඔබට අයිති නැහැ. ඒ නිසා ඔබට අයිති නැති ශරීරය නිසා සකස් වෙන්නා වූ වේදනාවට ඔබ බැඳෙන්න එපා. එහෙනම් මැරෙන වෙලාවේ මහත්යෝ අපිට වේදනාවක් සකස් වුණා. දක්ෂම භාවය තමයි මේ වේදනාව මට අයිති නෑ කියලා දකින්න. තේරුණාද? මේ රූපේ මට අයිති නැත්නම් රූපේ නිසා සකස් වෙනා වූ වේදනාව මට අයිති නෑ කියලා දකින්න. එහෙමත් නැත්නම් දැනුණා කියලා දැනෙන්න. ඇසුණා කියලා දැනනවා කියන්නේ. දැක්කා කියලා තන නවතින. ඒ කියන්නේ පස්සේ කියලා තන නවතින කියලා එතනින් කියන්නේ. වේදනාවක් දැනෙනවා නම් දැනුණා කියලා තන නවතින. එහාට ඒක ගන්න යන්න එපා. ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා මාත් මැරෙන වෙලාවේ වේදනාව ඇති වෙන දේ කාටවත් වළක්වන්න බෑ. අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනා තුලත් වේදනාව සකස් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ විතරයි වේදනාව අනිත්‍ය වශයෙන් දකින්නේ මෙයා අනිත්‍යයට වේදනාව සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ වේදනාව මාත්‍යෝ විදක්ෂණා නුවණින් දකින්න දක්ෂ වෙන්නේ. මේ ඇස මට අයිති නැත්නම් මේ ඇස නිසා සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා. මේ නාසය මේ ශරීරය මේ දිව මේ මනස අයිති නැත්නම් මේ මානස සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා. අපි දක්ෂනම් මැරෙන්න යන අවසාන විනාඩියේදී මේ කාරණේ ගලපගන්න මැරිලා මාර්ගඵලලාභී දෙවියෙක් බව තමයි අපිපත් වෙනවා. ඇත්තේ උත්තරේ තාම හරි අහන්න තියෙනවද? ස්වාමීන් පින් කරපු පුද්ගලෙක් එයා කුසල් කළා පින් කළා කියන්නේ අවසාන මොහොතේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමන් අර්ථ වශයෙන්ම මේක දැක්කොත් එයා අනිවාර්යයෙන්ම නිවන අවබෝධ කරගන්නවා. නෑ මාතු. ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. තේරුණාද? පින් කළායි කියන කාරණයෙන් විතරක් මැරෙන වෙලාවේ මේ ආකාරයෙන් කල්පනා ලේසි වෙන්නේ නැහැ. මම කිව්වා අපි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පහුගල ඇවිල්ලා කියන්නේ. මේ සම්මා සම්බුද්ධ ලක්ෂ ගානේදී අපි තාම මේක කරගන්න දක්ෂ වෙලා නැහැ. එනම් මාත්‍යෝ පින් කරලා අවසානයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ හිතාගෙන හිතාගෙන නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නිරතුරුව පුහුණු වෙන්න ඕනේ. වින වගේම සද්ධාව මුල් වෙනවා සීලයක් මුල් වෙනවා. සද්ධාව තුළ සකස් වෙමින් සිල්පද පහ දිනීමෙන් ආරක්ෂා කරමින් සීලය දුර්වල වුණොත් පීතලා කියලා වැඩක් නැහැ. තේරෙනවා සීලය දුන්නොත් මොකද සීලය දුන්නේ චිත්ත සමාධිය ඉන්ද්‍රිය සංවරය සකස් කරලා දෙන්නේ මැරෙනවා කියන මාත්‍ය අපි මේ කතා කරනවා hina වෙනවා කියන ලේසි වැඩක් නෙමෙයි මැරෙනවා කියන්නේ අපි අයිති කරගෙන උ සියදිදේ සියල්ලම දාලා යනවා මැරෙනවා තමන්ට දැනෙනවා තමන් මැරෙනවා කියලා තේරෙනවා ඒ මැරෙන වෙලාවේ මහත්මයා අපිට ලේසි නෑ සීලයෙන් පරිපූර්ණ නැත්තම් හිත සංකීර්ණ. සිතුවිලි දහස් ගාණක් ඇතිවීමෙන් නැතිවීමෙන් නැතිවීමෙන් නැතිවීම යන. චුතිසිතට අවුලෙන හිතට ප්‍රතිසන්දිය යන. ඒ නිසා පින් කරලා විතරක් නම් මහත්මයා මැරිලා අනිත්‍ය දුක යනවාත්මයි කියලා හිතන්න බලාගෙන නම් ඉන්න එපා. ඒක නම් වෙන්නේ නෑ. තේරුණා? ඒක වෙන්න නම් මුල් වෙන්නේ සතහා. දෙවියන් සීලය. තුන පිනමා. ඔය කාරණා තුනේ මහත්මයා පරිපූර්ණ නම් අනිත්‍ය සංඥාවක් වැඩුවොත් මාත්‍යාට අවසාන ගලප ගන්න පුළුවන්. තේරුණා? ඒ නැත්නම් ගලප ගන්න ඉස් වෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාව අත්‍යවශ්‍යයි. තේරෙනවා? මොකද මැරෙන වෙලාවේ මාත්‍යා දැන් හොඳට පින් කරලා තියෙන්නේ. පින් කරාදී මාත්‍යා මැරෙන වෙලාවේ මාත්‍යාට එකපාරට දෙවියෙක් වෙන්නේ. දෙවියා කියන්නේ මාත්‍ය මිනිස්යා වගේ නෙමෙයි මහා සස්විකයි. මාත්‍යා අනිත්‍ය දැකලා පුරුදු වෙලා නැත්නම් මාත්‍යා දෙවියාට ඇලෙනවමයි. ගැලවෙන්නේ නැහැ ඇලෙනවමයි. ඒක තමයි ස්වභාවය. මෙතර කාලයක් අපිට ඒකයි වෙන්නේ. ලස්සන දිව්‍යාංගනාවක් දැක්කොත් මහත්යා මොන කිල මොනවා කළත් වැඩක් නැහැ. අනිත්‍ය සංඥාව විතරයි ඒකට පහර දෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා කියන්නේ පිළෙන් විතරක් ගැලවෙන්න බැහැ. මොකද සුගතිය දැක්කත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. නමුත් සුගතිය අසිරිය දකින්නකොට අපි අනිත්‍යයි කියලා අපිට හිතෙන්නේ නැහැ මාත්. අපි එතන උපාදානය කරගන්නමයි යන්නේ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම පිළෙන් විතරක් බැහැ. සද්ධාම, සීලය, පිනක්, අනිත්‍ය සංඥාවත් මේ අතරම එකතු වෙනවා. පොතෙන් කියන පොත දිනේ මාතේ කියන්නේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ. ඉතින්ලා ජීවිතයේදී සම්මා සතිය පිළිපවාගෙන වඩවාගෙන කොහොමද? මේමයි මාතේ සම්මා සතිය කියන කාරණේ ඉබේ වැඩෙන දෙයක් නෙමෙයි. තේරුණාද? සම්මා සතිය ආරෂ්ඨාංගික මාර්ගයේ 6 7 වෙනි අංගය විදිහටයි තියෙන්නේ. මේ 7 වෙනි අංගයේදී සම්මා සතිය වැඩෙන්න නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හැම වැඩෙන්න ඕනේ. තේරුණාද? මේ මාර්ගාංගය වැඩිමින් කරව කවදාකවත් සම්මා සතියක් නම් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? සතියයි සම්මා සතියයි කියන්නේ ආසයි පොළොවයි වගේ දෙයක්. ඒතකොට අපිට සාමාන්‍ය ජීවිතේදී සතිය කියන කාරණේ අපි කරගන්න පුළුවන්. සම්මා සතිය සාමාන්‍ය ජීවිතේ ඇති කරගන්න මාත්‍ර මේ මුළු මාර්ගයේම වැඩිම පල්ලයක් එන්නේ. තේරුණාද? මෙතනදී දී ජීවිතේදී අපිට හුඟක්ම මේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ කොටස් තුනකට කඩනවා. සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සීලයට යොමු කරන්නේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආදීනෝ සීලයට වෙයි කරන්නේ. එතකොට සමාධියේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සීලයට වෙයි. සමාධියට වෙයි කරන්නේ. ප්‍රඥාවන්ත මාත්‍යය සම්මා දිට්ඨි සම්මා සංකප්ප වෙයි කරන්නේ. එහෙනම් මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි මාත්‍යය මූලික වෙන්නේ. මේ ආරක්ෂාන්ති මාර්ගය පරිපූර්ණ කරගන්න. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තේරුම් කරගන්නේ සද්ධාව. තේරෙන දෙක කර්මයේ කර්මඵල විශ්වාසය. තුන මැරිලා නැවත උපදිනවා කියන විශ්වාසය. හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. පස්වෙනි කාර්යය තමයි දන් දුන්නොත් සීල රැකගොත් ඒ ආනිසස් කියන විශ්වාසය. මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා ඉන්නවා කියලා ඇති කරගන්නා මහත්යාතුල ඕවා කියනවාද? ඊළඟ මහත්ය සම්මාදිට්ඨිය කියලා ඉන්නවා. නමුත් ඔබ ලෞකික සම්මාදිට්ඨිය මොකද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨිය මහත්ය වරණය සුගතේ. තේරෙනවද? මේ ලෞකික සම්මාදිට්ඨිය අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පරිවර්තනය කරන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙන්න නම් ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නෝනේ දකින්න. එතෙක් අපි ඉන්නේ ලෞකික සම්මාදිට්ඨියනවා. ඒතකොට ලෞකික සම්මාදිට්ඨිය සකස් වෙන දෙන්නේ මොකද්ද මාත්‍යා තුන සකස් වෙන්නේ? සම්මා සංකප්පය. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නික්කම් සංකප්ප. තේරෙනවද? දැන් බලන්න අවිහිංසා සංකප්පය කියන්නේ මොකද්ද? මං කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. දැන් මෙන්න මේ අපි අතින් ගිහි ජීවිතයේ ගත කරන රැකී රක්ෂා ව්‍යාපාර කරන හැම කෙනෙක් අතින් මේ සම්මා සංකප්පයන් කියන දේ විඳිනවා. තේරෙනවද? මේක විඳින නිසා මේ පල්ලෙහාට අපි ආරක්ෂාන්ති මාර්ගෙ වැඩින්නේ නැත්තේ. මොකද සම්මා සංකප්ප වැඩිවෙන්නේ සම්මා වාචාව වැඩින්නේ. සම්මා වාචාව වැඩිවෙන්නේ සම්මා කම්මන්ත වැඩින්නේ. මේක වැඩිවෙන්නේ තමයි සම්මා සතිය සම්මා සමාධිය වැඩි. එහෙනම් සම්මා සංකප්පයන් කියන තැන තමයි මාත්‍යෝ ගිහි ජීවිතයේ වැදගත්ම වෙන තැන. මොකද අවිහිංසා සංකප්පය කියන කාරණය අපි රාජකාරී ජීවිතයේ ගත කරන පැය අතේදී අපේ කාර්යාලයට එන සේවාදායකේ අපි හිස්සකින් අරිනවනම් එයාම රස්තියාදු කරනවනම් හෙටේ ඉන්න අනිත් අයම ඊළඟ තුමාලෙන්න කියලා අරිනවනම් ඒ මොහොතේම අපි සම්මා සංකප්පයෙන් බැහැරෙනවා. තේන්න මේ භයානක තැනක් මේක. අපි නිරතුරුවම ආර්යශ්‍රාවක මාර්ගයෙන් බැහැර වෙන තැනක් මේක. තේන්න? එහෙම නැත්නම් අපේ ඉස්සරහට එන සේවාදායකයන් නිසා අපි ද්වේෂය සකස් කරනවා. සමහර විට අපේ කාර්යාල පදවලිය නිසා අපි තුල ද්වේෂය සකස් වෙනවා. ඒ ද්වේෂය සකස් කරගන්න මොහොතකදීම අපි සම්මා සංකප්පයෙන් බැහැර වෙනවා. තේන්නා? දැන් අපි කියනවා අපි බිරිඳ නිසා කේන්ති ගන්නවා, දරුවා නිසා කේන්ති ගන්නවා, යාළුවා නිසා කේන්ති ගන්නවා කියලා. ඒ කේන්ති ගන්න මොහොතේ අපි සම්මා සංකප්පයෙන් ඉන්නේ. අව්‍යාපාද සංකප්පයෙන් බෑ. එහෙනම් මාත්‍යා වී රාජකාරි පෑයටේදී ලෝභ සිතක් සකස් කරගන්නවා නම්, ද්වේෂ සිතක් සකස් කරගන්නවා නම්, මෝහ සිතක් සකස් කරගන්නවා නම්, ඒ මොහොතේම නික්කම් සංකප්පයෙන් බැහැර වෙනවා. නික්කම් මේ කියන්නේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුනට එනවා. එනනම් මේ රාජකාරි ජීවිතයේදී සම්මා සංකප්පයන් කියන එකත් උදා කරගන්න. මොකද අපි නිරතුරුවම සම්මා සංකප්පයන්ගේ බැහැරට යනවා නොදන්නා භාවය නිසා. ඒ නිසා අපි දැක ගන්න ඕනේ අපේ රාජකාරී ජීවිතයේදී අපේ ඉස්සරහට එන ඕනෑම සේවාදායකයෙකුට අපේ ආයතන නීතිය තුළ රාමුව තුළ එයාට අවශ්‍ය කාරණේ කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. අපි දක්ෂ වෙන්න ඕනේ විනාවකින් හරි ආව සතුටු කරලා ගන්න. ඒ යන කෙනා මහත්යා විනාවකින් සතුටු කරලා යන මොහොතේම මහත්යා සංඥා සංකප්ප තුළ ජීවත් වෙනවා. ඒක විනාවකින් කරන්න පුළුවන්. නමුත් විනාවකින් මහත්යාට සම්මා සංකප්පයන්ට යන්න පුළුවන්කම තියෙද්දී අපි අපරාධයක බැහැර කරගන්නවා. තේන්න ඒ නිසා මෙතන උපක්‍රමශීලී වෙන්න තේන්න ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සතුට අනුමුදසා කටු කරන්න අනු සතුට වෙනවා දැකලා ඒ සතුට තුළින් අපි ජීවත් වෙන එක තමයි අපේ ආයුෂ වර්ණයේ සැපේ බලය ඒ කියන්නේ අපිට අනු සතුට කරන මොහොතේම මාත්‍ය අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න පුළුවන් නමුත් බලන්න කොච්චර අපි මොඩද කියලා අපි හැම වෙලාවම අනු සතුට නොකර අපි ආයුෂ වර්ණයේ සැපේ බලය අත්හැර ගන්නවා ඒ නිසා මේවා වැඩිමොත් තමයි මාත්‍ය සම්මාසතිය සකස් වෙන්නේ තේරෙනවද? ඉන් තොරව සම්මාසකයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් මාර්ගාංගය වැඩි වෙන පල්ලයට එන්නේ. සතිය කියන්නේ ඒක. දැන් අපි කියනවා කොයි වැඩක් කරනකොට සතියෙන් කරන්න. අතු ගානකොට අතු ගාන බව දක්මින් කරන්න. රෙදි හොදනකොට රෙදි හොදන බව දක්මින් කරන්න. රාජකාරියක් කරනකොට රාජකාරිය කරන බව දක්මින් කරන්න. කෑම කනකොට ආහාර ගන්නා බව දක්මින් කරන්න. බාහිර සිතිවිලි වලට යන්නේ එතන සතිය තමයි. සම්මා සතිය නෙමෙයි. තේරෙනවද? සතියයි සම්මා සතියයි කියන්නේ මහත්මයා අහසයි පොළොවයි වගේ දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න. සතිය කියන කාරණේ කල්ලිය කියන මහත්යෙක් තුලක් තියෙන්න පුළුවන්. කෝවිල කියන මහත්යෙක් තුලක් සතිය තියෙන්න පුළුවන්. නමුත් සම්මා සතිය ඒගොල්ලන් තුල එහෙනම් සතියයි සම්මා සතියයි අහසයි පොළොවයි වගේ වෙනත් දෙයක් නෙවෙයි. සම්මා සතිය සකස් වෙන්න නම් මේක මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයන් පෝෂණය වෙනවා. අපි හිතමු හරකෙක් ඉන්නවා. අපි හරකව ලෙහෙලා ගන්නවා. ලෙහෙව දැම්මොත් මොකද කරන්නේ? එයා වටේම තියෙන ගොයම් පැල ටික, කෙහෙල් පැල ටික කන. අපි මේ හරකා අල්ලන මීටර 10ක හඹයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා කන්නේ මීටර 10. ඒ මීටර 10 කඹයක් අයින් කරලා අපි මීටර 5 කඹයකින් බඳිනවා. දැන් එයා කන්නේ මීටර 5 ප්‍රමාණය. අපි මේ මීටර 5 කඹයක් අයින් කරලා හනුවට වෙල්ල කියලා බඳිනවා. දැන් මෙයා කොහොමවත් යනවද? දැන් මේක සතිය මාර්ගය. නමුත් මෙයා කනුවට වෙල්ල කියලා බැලලා හිටියා. මෙයා වටේ පිටේ තියෙන ගොයන් පැල කෙහෙත් පැල දිහා බලමින් කෙල ගිලිමින් තමයි ඉන්නේ. මේ ළමුව කඩා ගන්න කොහොමද කියලා බලමින් තමයි ඉන්නේ. තෘෂ්ණාව අඩු වෙලාද? ඇයි අඩු වෙන්නේ නැත්තේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හැට වැඩිුවේ නැහැ. සම්මාසතිය කියන්නේ ඒක නෙමෙයි. මේ මුල් මාර්ගාංග හය වැඩුණාට පස්සේ එයක් මේ කනුවට බැඳලා ඉන්නේ. කනුවට බැඳලා හිටියත් එයා වටේ පිටේ තියෙන ගොයන් පැල කෙහෙත් පැල දිහා බලලා කෙල ගිලින්නේ නැහැ. අපේ කඩා ගන්න හැදෙන්නේ ඇයි යා රූපේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්? වේදනාවේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්. එනම් මාත්‍යෝ මේ මාර්ගාංග හය වැඩිම තුලයි සම්මා සතිය සකස් වෙනවා. ඊතරෝ සම්මා සතියක් අපිට දකින්න එකෙක් අපි සතිය තුලයි ජීවත් වෙනවා. සතිය තුලයි ජීවත් වෙනවා.